අපි ඒ අනුව පසුගිය දවස් දෙකේම ඒ සූත්‍රය පිළිබඳව යම් පසුබිමක් ඉගෙන ගත්තා. ඒ අනුව අපි සූත්‍ර විකාශය වෙන හැටියට දිගින් දිගට බුදුරජාන් වහන්සේ මේ මාතෘකාට සම්බන්ධව විස්තර කරන විස්තර වලටයි දැන් සම්බන්ධ වෙලා ඉන්නේ. ප්‍රධානම අදහස තමයි අධිචිත්ත මනියොත්තේන භික්කවේ භික්ුණා කාලේන කාලං තීන නිමිත්තානි මානසිකා තබ්බානි. හිත හදාගන්න එහෙම නැත්නම් කියනවනම් චිත්ත විසුද්ධියක් එහෙම නැත්නම් <clears throat> හිත කය දෙක පිරිසුදු කර ගැනීමක් තව පැත්තක් කියනවා සතිපට්ඨහණේ පටල වීමක් බලාපොරොත්තු වෙන භික්ෂුවක් ඉන්නවා නම් ඒ භික්ෂුව කාලය අනුරූපව අවස්ථානුකූලව ඒ ඒ නිමිත්ත ඇසුරු කිරීමෙන් තමයි සමබර භාවය ගන්න. ඒ මොකද හේතුව මේ අධිචිත්ත මනියුත්තේන කියන විදිහට දන් දීලා සීල් රැකලා දැන් භාවනා කරන්න ඕනයි කියලා හිතන අවස්ථාවක් කියන කෙනෙක්. එනතම් පැවිදි වෙලා සීලය සාතික කරගෙන දැන් සමත විදර්ශනා කරන්න ඕනෑ කියලා හිතන කෙනෙකුට කියනවා අධිචිත්ත මනියුත්තෝ බිහික්කෝ කියලා. මේ සමහරලාට සුදු ඇඳගත්ත ගිහියැත්තෝ කැමති නෑ මේ බිකු කියන නම ගිහියන් වෙනුවෙන් පාවිච්චි කරනවා දකින්න මොකද අහලා නැති නිසා. නමුත් සූත්‍ර පිටකයේ සර්වචන් වහන්සේ දෙන අර්ථකතනය අනුව යම් කිසි කෙනෙක් සංසාර බය දක්නවා නම් සංසාර බය දැකලායි මිදෙන්න කටයුතු කරනවා නම් එයාට භික්ෂුව කියලා කියනවා. ස්ත්‍රී වුණත් පුරුෂ වුණත් සාමණේර වුණත් සාමණේරී වුණත් ශික්ෂමානා වුණත් භික්ඛු වුණත් භික්ෂුණී වුණත් බුදුහාමුදුරෝ දකින්නේ සංසාරේ බය දැකලා ඒ බයෙන් ගැලවෙන්න කටයුතු කරන කෙනා. ඉතින් ඒ නිසා අපි මේ වෙලාවේදී ඒ නිවාසිකෝ යෙදී කටයුතු කරන භාවනා කරන උපාසක උපාසිකාවන් පවා මේ සූත්‍රය අහන්න සුදුසු. එයත්න්ට මේ මූලික සුදුසුකම් තියෙනවා. මොකද හැම කෙනාම මෙතනට ඇවිල්ලා තියෙන්නේ මූණ ලස්සන කර ගන්නවක්වත් අධ්‍යාපනයේ පැත්තෙන් ගිහලා ඩිප්ලෝමාවක් ගන්නවක්වත් වෙන ලාභ සත්කාර හිතාගන්න නෙවෙයි සංසාරේ බය දැකලා. ඒ සඳහා කරන ලොකු කැපවීමක් විතරයි භාවනා කරන්නේ. ඒ නිසා හැම කෙනෙක්ම භික්ෂු කියන නමට ඇතුළත් කරගන්න. එimhe ඇතුළත් කරන කෙනා හුඟ වෙලාවකට හිතන්නේ මේ සමාධි නිමිත්තම තමයි කොහොම හරි හොයාගන්න ඕනේ. සමාධි නිමිත්තම තමයි වඩන්න ඕනේ. සමාධිය තියෙන තැනකට යන්න ඕනේ. මේකයි ජීවිතේ වැදගත්ම දේ කියලා මොකද්ද මේ වැරදි ආකල්පයක් එදත් තිබිලා තියෙනවා අදත් තියෙනවා එක විදිහටම තියෙනවා මෙන්න මේක කඩන්ඩ මේක රැඩිකල් වාදී විදිහට විප්ලවීය විදිහට කඩන්ඩයි බුදුරජාන් වහන්සේ සඳහන් කරන්නේ ඒ වගේ සම්‍යක් අදහසකින් කටයුතු කරන කෙනා දිගටම සමාධි නිමිත්තම ඇසුරු කරන එක හොඳ නැහැ කාලේන කාලං තීනි නිමිත්තානි මානසිකා තබ්බා මේ නිමිති තුනක් ඇසුරු කරන්න ඕනේ. එතකොට තමයි ත්‍රී වීලර් එකක් අරගෙන ඒ ත්‍රී වීලර් රථයක රෝද තුන සමබර කරගත්තොත් ඒක පට්ටල වෙනවා වගේ. එහෙම නැත්නම් ලිග්ගල් තුනක් උඩ මුට්ටියක් තියලා ලිග්ගල් තුන උඩ මුට්ටිය පට්ටල කරනවා වගේ කාරණා තුනක් උඩයි භාවනාව රඳාපවතිලා තියෙන්නේ. ඔය සමාධිය කියන ලිග්ගල විතරක් උඩ මුට්ටිය තියන්න බෑ. ඒ වගේම සමාධිය සහ අද මේ කතා කරන්න හදන පග්ඝහ නිමිත්ත කියන වීරිය දෙක මත නැත්නම් සමාධි වීරිය දෙක මතත් මුට්ටිය පට්ටල වෙන්නේ නැහැ. මුට්ටිය පට්ටල වෙන්නේ තුන්වෙනි අඩේකුත් ඕනේ. තුන්වෙනි ලිග්ගලකුත් ඕනේ. ඒකට උපේක්ෂාව කියලා කියනවා. අපි ඒක හෙට ගොඩක් විස්තර කතා කරાવી. ඉතින් ඒක නිසා දැනගන්න ඕනේ මේ ලිග්ගල් තුනට මුට්ටිය පට්ටල කරනවා වගේ වැඩක් එහෙම නැත්නම් අපේ ජීවිතයේ දිනදා අපි කොහොමදත් කරන වැඩක් වගේ සාමාන්‍ය දෙයක් භාවනාව කියන්නේ. මේ කිසිම গুপ্ত ගතියක් නැහැ. ඒක කිසිම ගූඪ ගතියක් නැහැ. ඒ කිසිම හංගලා ගහන්න දෙයක් නැහැ. ඒ කිසිම මැජික් එකක් නැහැ. බොහොම සරල වැඩක් තියෙන. ඉතින් මේ ලිග්ගල් දෙකක් උඩ පට්ටල කරන්න මුට්ටියක් බෑ කියන කාට හරි තේරෙනවා නම් එයාට තේරෙයි අපි මෙතෙක්කල් අන්නේ වගේ වැඩක් කරන්න ගිහිලා තිනවා. ඒකයි මේ භාවනාවේදී අපිට වෙහෙස. ඒකයි අපිට මේ චිත්ත පීඩා. ඒකයි අපිට හරි ගියේ නැහැ. අරයට නම් හරි ගියා මට නැහැ කියලා කනපින්දම් ගහන්නේ මේක නැති නිසා. දැන් මේ කියන විදිහට ත්‍රී වීලරේ කාලේ තිබුණත් නැති නිසා දෝ ලිග්ගල් තුනක කතාවක් කියන්නේ නැතුව බුදුහාමුදුරුව වෙන උපමාවක් දෙයි. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී පෙන්නනවා අපේ උපාතකම්මලා කැමතිනේ මේ රත්තරම් ආභරණ පළඳ ගන්න. ඒක ඒ කාන්තාවන්ගේ තියෙන සුවිශේෂී ගතියක් ඒ කං ආයිත්තම් කරනවා වලලු දානවා තැලි බඳිනවා මාල බඳිනවා ගිගිරි පළඳිනවා নানা <clears throat> ප්‍රකාර රත්තරම් බඩු ඉල්ල ගන්න. ඉතින් ඒක සමහරවිට ලෙඩ රෝග වලට හොඳයි කියලත් මේ <clears throat> රත්නම් බිස්නස් කාර්යද ගොඩ බොරුවක් ගහලා තිනවා. කොහොම හරි එකක් දෙන්න ටිකක් පරණ කතාවක්. ඉතින් මේ රත්තරන් එල්ලන්නේ දෙතිස් කුණපේ බව කාටවත් මතක නැහැනේ. ඔක කැටයන් කරලා උපදාලා එල්ලුවාම මොකද වෙන්නේ? ඒ කනේ එල්ලුවාම අර පිටිපස්සෙන් එන බොත්තමයි කන් කරඬුවයි අතරමැද කොළ පාටට කච්චල් බැඳෙනවා. ටික කාලයක් ගියාම ගලවලා බලනකොට මේ ටිෂු පේපරකින් පිහන්න පුළුවන් තරමට කච්චල් බැඳෙනවා. සමහරු නහයේ මුක්කම් බැඳෙනවා. දෙමළ මිනිස්සු නහය එල්ලනවා. ඒ මම දැනගත්තේ ඒක මේ අපේ වත්තේ හිටපු දෙමළ ආච්චි කෙනෙක් <coughs> නහය තියෙන මේක වැටිලා. බලනකොට හොටු උරන්න කියලා හොටු ටිකේ තිබ්බේ ඒක. පස්සේ හොයාගෙන ආවිලා බොහොම සන්තෝෂෙන් කිව්වා හම්බුණයි කියලා. ඒ වගේ ඔය කොහේ එල්ලුවත් ඔක ඔය දෙතිස් කුණේ තමයි පැටලෙන්නේ. පැටලෙනකොට ටික කාලයක් යනකොට කච්චල් බඳිනවා කියලා එකක් තියෙනවා. මලවල රණේ කහට බඳිනවායි කියලා එකක් තියෙනවා. කාරම්බේනවා කියලත් මේකට කියනවා. තෙල් කුණු කියලත් මේකට කියනවා. ඉතින් මේ මේකෙන් බිස්නස් එකක් කරන මනුස්සයා තමයි ආචාර්යයා කියලා කියන්නේ රත්තරන් බඩු වතුර දාන මනුස්සයා. ඒතකොට රත්තරන් බඩු වතුර දාන මනුස්සයා අර උපාතකම්ම අවුරුදු 5ක් 6ක් නැත්නම් මාස 5ක් 6ක් බඳපු ඒ රත්තරන් භාණ්ඩේ දවස් දෙකෙන් සුද්ධ කරනවා. ඒක බුදුරජාණන් කියන්නේ රන් කරුවා රණේ මල හරින්නාසේ තෝකතෝකං කනේ කනේ කම්මාරෝ රජසස්සේව නිද්ද මේ මල මත්තනෝ රන්කරුව රණේ මල අරින්නාසේ ටික ටික ටික ටික අර පිටින් බැඳිච්ච කච්චල අර පිටින් බැඳිච්ච කාරම අර පිටින් බැඳිච්ච තෙල් කුණ කපනවා මෙතනත් මේ භාවනා කරනකොට රත්තරණක් මල බැඳිච්ච කාරළු බැඳිච්ච කච්චල් බැඳිච්ච රත්තරණක් දුන්නට පස්සේ ඒ රන්කරුවා හෝ රන්කරු අතවැසියෙක් ඒ හදා ගන්නවා උදුනක් උදුන හදාගෙන උදුන මේ පැත්තෙන් මයින්හමක් බැඳ ගන්නවා උදුන ඉස්සරහා පැත්තෙන් පොල් කටු දාලා ගින්නක් හදා ගන්නවා හදලා කාලේන කාලං කාලයෙන් කාලයට උදුනේ දාලා තවනවා ඊට පස්සේ කාලේන කාලං කලින් කලට වතුරේ දාලා පොඟවනවා ඉතින් උඳුනේ දාලා තවල උඳුරට බලන් ඉන්නවා. මේ මල ඇති වෙන්න මේ රණ ඇති වෙන්න ඒ කියන්නේ මට්ටු වෙනකන් කියලා. රණ මට්ටු වෙනකන් ගින්නේ පුච්චනවා. පුච්චපහම පිට තියෙන එක තෙල් කුණු මායමක් එක තෙල් කුණු මට්ටමක් අලු බවටපත් වෙනවා. පුංචි තට්ටුවක්. ඊට පස්සේ ඒක වතුර දාලා බුරුසකින් මදිනවා. මැදලි වෙලා ඒ පිච්චිච්ච අලු වෙච්ච කුණු තට්ටු අයින් කරලා හොඳට බලලා අවශ්‍ය නම් ආයෙ ගින්දරේ දාන්න. ගින්දරේ දාලා ආයෙ පුංචි තට්ටුවක් පුච්චනවා. තෙල් කුණු තට්ටුවක් පුච්චනවා. පුච්චලා ආයෙ වතුර දාන්න. අන්න ඒකෙදි මේ ගින්නේ ඊලෑම ජලයේ ඊලෑම ඒවම ගින්නට දාලා ඇති වෙන්නේ මේක පැලහුණාද ඇති වෙන්න මට්ටු උනාද ඇති වෙන්න රණ තැඹුණාද කියලා බලන එකයි කාරණා තුන තමයි ලිග්ගල් තුනට අරගෙන තියෙන්නේ. යම් වෙලාවක මේ උපමාව දීලා සරුවචනන්සේ සඳහන් කරනවා යම් වෙලාවක රණ රත්තරණ අමුරත්තරන් හෝ වේවා පළඳන හදනම් පළඳ පළඳින්න ගන්න ආභරණයක් වේවා ගින්නේලාලා ගොඩක් වෙලා තැවුවොත් රත්තරන් පිච්චීම සිද්ධ වෙනවා එතකොට රන් කරුවගේ ශිල්පයේ අදක්ෂකමක් පේනවා ඕනෑමට වැඩිය ගින්නට දැම්මොත් ගාක් සීතල වුණොත් ආයෙ නැවත රත් කරන්න ගියාම සෑහෙන අපහසුකටපත් වෙනවා. ඒ නිසා ගින්න වතුර දාලත් ගොඩ වෙලාවක් තියන්නේ ඒ වගේම මේ රත්තර නිතර නිතර ගින්නෙන් එළියට යන එක දැම්බිලාද කියලා බලබලා හිටියොත් ගින්න ගින්නෙන් ඇති වෙන රත් වීම තම වෙන්නේ නැහැ. නිසා වරින් වර ගින්නේ දාන්න ඕනේ වන්නේ වර වතුරේ දාන්න ඕනේ වරින් වර මේක බලන්න ඕනේ ගානට තැඹුණාද කියලා. ගානට මට්ටු උනාද කියලා. ගානට රත් උනාද කියලා. ඒකෙදි මේ වතුරේ දැමීමට කියන්නේ ඒකාන්තං සමාධි නිමිත්තං මනසිකරය කියලා. ඕනෑමට වැඩිය සමාධිය දුන්නොත් රත්තරන් දාපු වතුර එක වතුර දාපු රත්තරන් වගේ ඒක සීතල භාවය වැඩි වෙනවා. දැන් අදාපි අරගත්තත් ඒකාන්තං පග්ඝහ නිමිත්තං මනසිකරෙය උනට ඉත රත් කරොත් රණ පිච්චෙනවා. ඊට පස්සේ උනට මේක බලබල හිටියොත් අතට අරගෙන ලිපේ තැම්බෙන ගතිය එන්නේත් නැහැ. ඒ නිසා දක්ෂ රංකරුවා ඒ ගින්දර පොල් කටු වැඩි විනාශ කරන්නෙත් නැතුව ගින්න රත් වුණාට පස්සේ අවශ්‍ය වේලාවට ගින්නේ පලහලා අවශ්‍ය ප්‍රමාණයට වතුර දාලා අවශ්‍ය පොඩි පරීක්ෂාවකින් දැනගන්නවා දැන් තැඹුණ ඇති කියලා. අන්න මේ කටයුතු තුන එකලස් කිරීමෙන් තමයි අර රත්තරනේ අර පළඳින්න ගත්ත ආභරණයක් නම් අර තුනී කැටයන් ඇතුලේ තියෙන තෙල් කුණු කැටේමට හානි වෙන්නේ නැතුව තෙල් කුඩු කිසිම ලේසයක් ඉතුරු වෙන්නේ නැති වෙන්න ඒක සුද්ධ කරලා දැන් කපපු ආභරණයක් වගේ සුද්ධ වෙනකන් ඒ රන් කරුවා හරි ගැස්සපුවාම ඒක බාර දුන්න උපාතකම්මා රුපියල් 5ක් කිල්ලවන රුපියල් 6ක් දීලා ආපහු අරගෙන තරන්න මේකට සතුටු වුණා මෙච්චර කුණු ගෑවිලා තිබෙච්ච මේ රත්තරන වාත පාන පාවිච්චි කර රත්තරන මේ නිසා දවසෙන් දෙකෙන් සුද්ධ කරලා දෙනවා ආන්නේ දක්ෂකම වගේ කියලා කියනවා මේ කාලේන කාලං සමාධි නිමිත්තං මනසිකාතබ්බං කාලේන කාලං පග්ඝා නිමිත්තං මනසිකාතබ්බං කාලේන කාලං උපේක්ඛා නිමිත්තං මනසිකාතබ්බං තමන් භාවනා කරනකොට දැම්මට සමාධි පැත්ත වැඩෙන්න ඕනේ සමාධිය අඩුයි ඒක දැනගන්න සමාධිය වඩන්න ඕනේ සමාධිය වැඩි වුණොත් නිින්දට වැටෙනවා එනිසා සමාධිය අඩු වුණොත් හිතේ තත්ත්වය මොකද්ද සමාධිය වැඩි වුණොත් හිතේ தත්ත්වය මොකද්ද? මෙතන ඇත්තටම ඕන කරන්නේ සමාධිය නෙමෙයි සමාධි පදම. හරියට සමාධි පදම. ඉතින් ඒක අපි දන්නේ සමාධි පදම කියන්නේ මොකද්ද කියලා. සමාධි විරුද්ධ පක්ෂය තමයි අනිත් පැත්ත තමයි වීරිය. වීරිය අඩු වුණොත් සමාධිය වැඩි වෙනවා. නෑ මෙහෙම කියන්න පුළුවන්. සමාධිය වැඩි වුණොත් වීරිය අඩු වෙනවා. වීරිය වැඩි වුණොත් සමාධිය අඩු වෙනවා. ඒ නිසා යම් වෙලාවක වීර්ය සහ සමාධිය ත්‍රිවිලරකේ පිටිපස්සේ රෝද දෙක වගේ. හරියට දෙක සමව දුවනවා නම් ඩ්‍රයිවර්ටත් වැඩි පිටිපස්සේ යන මනුස්සයට තේරෙනවා බකල් නැතුව දුවනයි කියලා. මේක තේරුම් ගරගෙන ඇත්තටම ශිල්පේ දක්ෂ වෙන්න නම් ඔය කාරක ඇලයින්මන්ට් වැඩක් කියලා වෙනම අමුතු ශිල්පයක් තියෙනවා. රෝද දෙක එකලස් කිරීම කියලා. මේ එකලස් කිරීමේ ශිල්පේ සමහර ඩ්‍රයිවර් දන්නෙත් නැහැ, ඉංජිනේර දන්නෙත් නැහැ. එකලස් කිරීම සඳහා වෙනමම යන්ත්‍ර තියෙනවා. වාහනයට ගැළපෙන විදිහට රෝද දෙක හරියට සමබර වෙලා එකලස් වෙලාද කියලා ලයින් කරනවා කියලා කියනවා. ඒ වගේ තමයි භාවනා කරලා ගොච්චර කල් යන්න වෙයිද මේ සමාධි රෝදයත් වීරිය රෝදයත් දෙක එකලස්ද කියලා දැනගන්න. ඒ නිසා අපි යම් හේකින් හිතාගෙන හිටියොත් අපිට මේ භාවනා ජීවන වෙන්නේ සමාධිය විතරයි කියලා අපි ලොකු රෝදයක් හයි කරගනිමු එක පැත්තකට අනිත් පැත්තට පුංචි රෝදයක් හයි කරගෙන යන්න ගියාට විෂම රෝද තියෙන ගමනක කොච්චර පාර හොඳ වුණත් ඩ්‍රයිවර් කොච්චර හොඳ වුණත් ඉන්ජින් එක කොච්චර හොඳ වුණත් සොගබ්දපර කොච්චර හොඳ වුණත් ගමනක් නැහැ. අද ලංකාවේ තියෙන භාවනා තන්නේ ක්‍රම රෝන් ගිහිලා තියෙනවා. ඔක්කොම ළමේ සමාධිය ලොක් කරගෙන සමාධිය ඉස්සරහින් තියාගෙන ඒකට අවශ්‍ය වීර්ය නැතිකම නිසා මේක කුසීත භාවයටපත් වෙනවා. මේ විදිහට සමාධියට වැඩි බරක් දීලා ඒක තේරුම් ගන්නෙත් නැතුව ඒකට තියෙන පිළියම කරන්නෙත් නැතුව යන කෙනාට චෝදනා පත්‍රයක් එනවා යා කාමසු කල්ලිකාණු යෝගයට බරයි කියලා. තව පැත්තක් ඉන්නවා දැඩි ලෙස වීර්ය කරනවා. අග්ඝහ නිමිත්ත දැඩි විර පාවිච්චි කරනවා දැඩි වෘත රකින්නවා. දැඩි දුතංග රකින්නවා. ඒකලා මේක සීලේ උත්කෘෂ්ඨ මට්ටමක් කියලා ඒ දැඩි ග්‍රහණය නිසාම ඒක නන කද්දාක සමාධියකට ය아가න්න හම් වෙන්නේ එnde ende ende ende තමන්ට ශරීරයට වද දෙන අත්තකිල මතානියෝගයට වැටෙනවා මෙන්න මේ අන්ත දෙකට වැටෙන්නේ නැතුව මැද පාරට වැටෙනවා කියන එක එච්චර ලේසි නෑ ඇයි අපි මම එහෙම කියන්නේ පෙළඹෙන්නේ අපේ ගෞතම සරුවච්චන් වහන්සේ උන්වහන්සේ ගිහි ජීවිතය ගත කරද්දී අවුරුදු 29ක් කාමසුකල්ලිකාණ යෝගයේ ගත කරේ රම්‍යසු රම්‍යසුබ කියලා මාලිගා තිබුණා. ඒ ඒ ඍතු වලට එතුමන්ටම උපස්ථාන කරන්න රාජකන්‍යාවෝ හිටියා. සියලු සැප සම්පත් දීලා තිබුණා නාටිකාංගනාවෝ හිටියා. යසෝදරාවේ හිටියා. රජ්ජුරුව බලාගත්තා මේ කුමාරයාට හිත කලකිරෙන කිසිම නිමිත්තක් නොපෙන්නන. ඒක නිසා ලෙඩෙක්, මහල්ලෙක්, මලකඳක්, පැවිද්දෙක් පේන්නේ නැති ලෝකයක් මැව්වා. මවලා මේක ඇතුලේ වෙන්න ඕන්න දුප්පතුන් නැති ලෝකේ කොහොමද තාත්තගේ රාජධානිය වැඩ කොහොමද කියලා පෙන්නන. ඒ නිසා කිසිම ලෙඩෙකුට පාට බහින්න තිබ්බේ නැහැ. ලෙඩු තේරම ඉස්පිතාලට ගාල් කරා. වයසක මිනිස්සු ඔක්කොම මේ වැඩිහිටි නිවාස වලට ගාල් කරා. ඊට පස්සේ මැරිච්ච ඉව පේන්න තිබ්බේ නැහැ වහාම අවමංගල්‍ය අධ්‍යක්ෂකවරුන්ට බාර දුන්නා. ආහමුදු කෙනෙකුට පලාතෙන්ට දුන්නේ මේක හදාන අවුරුදු 26ක් 29ක් හිටියා. ඔන්න ඔය තෙල්ලම තමයි ඔය බටහිර ලෝකේ ප්‍රධාන නගරවල අද තියෙන්නේ. කිසිම ලෙඩෙකුට පාට බහින්න දෙන්නේ නැහැ. ඒක අනිවාර්යෙන් කණින් ඇතුලින් ගිහලා ඉස්පිතාලට දාන්න. වයසක කිසිම කෙනෙකුට පාරේ ඉන්න දෙන්නේ නැහැ. ඒක ලොක්කෝම ඒ මහලු නිවාස වලට ගාල් කරනවා. හාමුදුර කෙනෙක් ගියොත් උසාවියේ නඩු දාන. පින්ඩපාතේ එහෙම ගිහිල්ලා අහුනොත් හිඟන්නේ කී ගාන්න වටන්න. කිසිම තැනක පින්නපාත යන තාරා අහු වුණොත් හිඟා කෑවයි කියලා හිරේ දානවා. ඒ වගේම මිනිහක් මැරුණාම තමන්ගේ ගෙදරට ගෙනියන්න තහනම්. ඒක අනිවාර්යයෙන්ම ඒ මිනිය ආමංගල්‍ය ආධාර ආමංගල්‍ය කටයුතු කරන අධ්‍යක්ෂකගේ පාලරකේ ඉඳලා කැමැති නම් ගිහිල්ලා බලලා යන්න. එයා එයාගේ වැඩේ කරලා දෙයි. උඹට තියෙන්නේ පිටියල්ලෙන් කීයක් ගතමනාවක් දෙන එක විතරයි. ගෙදරට මිනිහක් ගෙනෙච්චොත් විස බීජෙනවා. ඒ නිසා ගේන්න තහනම්. ඉතින් අපිත් මේ ශීඝ්‍ර ගමනේ යන්න හදන්නේ එතෙන්ට තමයි. අපිත් මේ රට දියුණු කරගෙන ඔක්කොම නාකි ටික අරිනවා. මේ වයසක මේ මහලු නිවාස වලට ලෙඩ්ඩු ඔක්කොම ඉන්ෂුරන්ස් කරලා දෙනවා. ඉස්පිතාලට යන්න ඕනේ. පොඩ්ඩ පිස්සු වෙච්ච ගමන් පිටං කොටුට දානවා. හාමුදුරු මේකේ පේන්න හිටියොත් අලිම කරදරේ. ඒත් හාමුදුරුවොත් අයින් කරනවා. මෙන්න මේ ලෝකේ කරපියන්න. මේ සුද්ධෝදන රජුරෝ කරපු වැඩේ. අද ගිහිල්ලා බලන්න බටහිර ලෝකේ ඕනම දිනු රටක හතර පෙර නිමිති පෙන්වන්නේ නැහැ. මොකද කලකිරේ කියලා. සතර පෙර නිමිති දුටු වේ සසර බය නිසා අපිට හතර පෙර නිමිති හතර සැරයක් දැක්කත් බය පහළ වෙන්නේ අපිට මොකද සසර බය දන්නේ සසර බය දන්නේ කාට පළවෙනි සැරේම ලෙඩෙක් දකින්නකොට ඇහුවා චන්නගෙන් මේ කවුද කියලා ওයි තාම බයෙන් ගත කරලා තියෙන්නේ සංසාරය පිළිබඳව දකින්න චන්න කතා කරලා කිව්වා ලෙඩෙක්. ලෙඩෙක් කියන්නේ ලෙඩෙක් කියන්නේ ඔක්කොටම ඔය වගේ নানা ආකාර ලෙඩ රෝග හැදෙනවා. ඔබතුමා කියලා විශේෂයක් නැහැ කියලා. අනේ එතකොට මේක පාට ඇඟ කිලිපොල්ලා ගියා. ඇඟ සහලවන්න පටන් ගත්තා. මොකද්ද මේ රජ සැප කියන්නේ එතකොට? ඊට පස්සේ දවසකට යනකොට මහල්ලෙක් දැක්කා. තතන තතන ඇවිදිනවා වම තියන්න හදනකොට දකුණ තියෙන සක්මන් කරන්න බෑ ඒ වෙලාවේ. ඇහුවට පස්සේ කිව්වා නෑ මේ නාකියෙක් කියලා. ආ කවුද නාකිය කියන්නේ? නාකිය කියන්නේ ඕ වයසට යනකොට ඕම තමයි වෙන්නේ. ඔබතුමාටත් වෙන එහෙනම්. එහෙනම් දැන් මේ කුමන නැටුම් කෙලි කවට සිනාදා. ඊට පස්සේ දැක්ක මිනිහක් අරගෙන යනවා මිනිස්සු අඬාගෙන පිටිපස්සේ. ඒක මොකද්ද මේ කියලා ඊට පස්සේ කිව්වා මේකට කියන්නේ මලගයක්. මොකද වෙලා තියෙන්නේ? මේ ජීව යුස්මේ නැති වෙලා. විඥානේ නැති වෙලා මෘත කලෙබරයක් ආස කිට්ටුවෙන් ඉන්න කට්ටිය අඬ අඬ යනවා. ඒ ඇයි එහෙම කරන්නේ? එහෙම කරන්නේ යා ඉන්න කාලේ බොහොම සෝදව හිටියා දැන් නැහැ. ඕකදමත් මැරෙනවා. ඊට පස්සේ දැක්කට පස්සේ පැවිද්දෙක් දැක්කා. දැක්කට පස්සේ ඇහුවා ඇයි අන්නතර තුන දැකලා එපා වෙලා තමන්ගේ සංසාර බැලවීම සඳහා පිටවෙච්ච කෙනෙක්. මේ හතර දැකපු දවසේ ඇතිවෙච්ච කලකිරිල්ල කොච්චරද කියනවනම් අර රාජසැප යෝරජකම තාත්තා මවල දීපු ලස්සන සුන්දර ලෝකේ ඒකේ තියෙන පුස්ස වැඩි වෙලා ගියේ නැහැ තේරුම් ගන්න. චැනල්කව මත්දහනේ මම කතා කරන්න රෑ මත්දහනේ වරේ. හොඳ මාසෙල ඇති කරගන්න. එච්චරයි. මේ තාම බබා හම්බෙච්ච නෝනටත් කිව්වේ නැහැ. ඒ බබාට කිස් එකක් දෙන්නත් ඕනේ නැහැ. දුන්නොත් වැඩේ යව් වෙනවා. නිසා එලිපත්තරංගට ගිහිල්ලා පස්සට අරගත්තා. බබා ඉඹලා යන්නෙත් නැතුව. ඒ ගියාට පස්සේ එතෙන් වෙනකම්ම අත්තකිලමතාන යෝග කාමසුකල්ලිකාන යෝගේ හිටියේ. ඊට පස්සේ අත්තකිලමතාන යෝගේ අන්තිමටම ගියා. බඩ අත ගන්න පිට අත ගෑවෙන මට්ටමට යනකම් ඔටු කකුලක් වගේ වෙනකම් නොකාන ඔබේ ඉඳලා පවත්ත භෝගී වෙලා සම්පූර්ණ දුක් දුන්නා. එතකොටත් කල්පනා වුණාලු ඒ අර කේමින්ද ස්වාමීන් වහන්සේ ලියපු පොතක ලියලා තියෙන ඒ ස්වාමීන්ගේ අදහසක් වෙන්න ඇති. මේ හත් වෙනි දවසේ වප්මගුල් උත්සවයේදී ධ්‍යාන ලැබලා දඹගහ උඩට ගිය සිද්ධාර්ථ කුමාරයා මේ අවුරුදු කාලය ඇතුළත හය අවුරුද්දේදී දුක්ඛරක්‍රියා කරනකොට ආලෝක සංඥාවක්වත් ලැබලා නැහැ. අර රජසැප කියන කාමසුකල්ලික ආනියෝගේ ඉඳලා මේ පැත්තට 7 කිලෝමීටර ආනියෝගයට ගියා මේ බුද්ධ වෙන්න ඉන්න බුද්ධහාමුදුරයන්න් වහන්සේ. අපිට කදාකත් ඒ වගේ රජසැපකට යන්න හම්බෙන්නේ නැහැ අපිට ඒ වගේ 7 කිලෝමීටර ආනියෝගයට අහන්න හම්බෙන්නේ නැහැ මොකද බුදුරජාණන්ගේ පරාසය උඟාක් විශාලයි. උන්වහන්සේ ඔක්කොම විඳලයි මේ කතා කරන්නේ මේ දෙකේ නිවන නැහැ. ඒක නිසා අපි සමාධිය දිගේ ගිහිලා සුඛ ප්‍රතිපදාවට එහෙම නැත්නම් කාමසුකල්ලිකාණ යෝගයට ඇලුනොත් ඇලෙන්න ඉඩ තියෙනවා. ඇලිය යුතුයම කියලා නෑ. එහෙම එක පැත්තකට අදින. එතෙ දැඩි වෘත රකලා දුතහංග රැකගෙන පග්ගහ නිමිත්ත නැත්නම් දැඩි වීරියට ගියොත් දැනගත්තත් නොදැනගත්තත් කොච්චර සැපක හිටියත් අත්කිලමතාන යෝගයට වැටෙනවා. මේ දෙකේම ගියොත් කවදාකවත් අදිචිත්ත මනයුත්ත කියන සමාධි භාවනා විපස්සනා භාවනා වර්ධනයක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ තමන්ගේ සීච පිරිස දකින්නකොට තමන් ඒ තමන් ගිහි කාලේ කරගත්ත වැඩ ටික මෙයාට කරන්න අනිවාර්යයෙන්ම ඉඩ තියෙන්න ඕනේ මේ සාසනේ. කැමති කෙනෙකුට ඒ සුඛ නිප්‍රතිපදාවෙන් සමත පැත්තට යන්න පුළුවන්කම තියෙන්නත් ඕනේ. කැමැති කෙනෙකුට දැඩි ප්‍රතිපatti පග්ඝහ දැඩි පග්ඝහිත වීර්යය තියාගෙන අත්කිලමතාණියකට යන්නත් උන හැබැයි කියන්න ඕනේ ඔය දෙකම අවශ්‍යයි අවශ්‍ය කළ තියෙන මේ දෙකේ සමබරකම මේක එකලස ඒක බ්‍රහ්මයි ඒක මනුස්ස නැහැ ඒ නිසා අපි ළඟ කොච්චර සමාධිය තිබුණත් ඒකට සම වෙන්න වීරිය නැත්තම් ඉතින් ඒ සමාධිය ඒකාන්තයෙන්ම අපි පාරෙන් පිටාදී ඒ වගේම වීර්ය කොච්චර තිබ්බත් ඒ වීර්යයට යාදෙන සමාධියක් නැත්නම් මේ වීර්ය රත්තරන ගින්දට දාපුවාම රත්තරන අනවශ්‍ය විදිහට තැවිලා නාස්ති වෙනසේ තමන්ගෙම ඉඳුරන් නාස්ති වෙලා යනවා භාවනා කරගන්න බෑ. ඉතින් මේ දෙක සමබර කරනවා කියන එක ලේසි නෑ. ඒ අපහසුකම පළවෙනි වශයෙන්ම යෝග ජීවිතය අපිට ලැබෙන්නේ අපි ඉස්සෙල්ලාම මේ ගිහිගෙන් වෙන් වෙලා එහෙම නැත්නම් අපි తాවකාලිකව හෝ ස්ථිරව හෝ ඥාතිගෙන් වෙන් වෙලා වස්තු භෝගෙන් වෙන් වෙලා ඒව නෙවෙයි බලා කියා ගන්න ඕනේ මගේ මේ සමාධියයි එහෙම නැත්නම් නීවරණ ටික දුරු කිරීමයි එහෙම නැත්නම් පරිඋත් ทาน කෙලස් ටිකයි කියලා හිතලා භාවනාට ගියාට පස්සේ ඔය දෙක එකක් උපයන්න අමාරුයි සමාධිය උපයන්න අමාරුයි වීර්ය නැහැ උපයපු ගමන් මේ දෙන්නා එකිනෙකාව කාකොට වැටෙනවා. සමාධිය වීරියව කාලා දාන. වීරිය සමාධිය කාලා දාන. ඉතින් ඒ නිසා මේ දෙන්න එකට යොදලා සමබර කරනවා කියන එක බුදුරජාණන් වහන්සේ අද්දක හොදාගෙන කියනවා මට එක්කෙනෙක් වෙනුවෙන්වත් කරලා දෙන්න බෑ. මට හැබැයි කාරණා කාරණා කියන්න පුළුවන්. ඒ නිසා මේ උපයන ගමන් ඒ දේවල් ඒ උපයන දෙක සමබර වශයෙන් තියාගන්නවා කියන එක මේ කිසිම ලෞකික විශේෂයක ඇත්තේ නැහැ. ඒ නිසා මොන විශේෂ දක්ෂ වුණත් මේකෙදී අතදරුවෙක් බවට පත් වෙනවා. මේකෙදී අපි ආධුනිකෙක් බවට පත් වෙනවා. අපි මේකෙදී ළමා තත්ත්වයට පත් වෙන නිසා අපි නිතරම නිහතමානීව මේක බුදුහාමුදුරු ලස්සනට පෙන්වලා දුන්නට ක්‍රියාත්මක කරන එක ලේසි නෑ කියලා මේ දෙක සමබර කිරීමේ කටයුත්තට යෝගාවචරයාපත් වෙන හැටි විස්තර වෙන්නේ උපචාර සමාධි අවස්ථාවේදී. උපචාර සමාධි කියනකොට ඇත්තට මේක සුවිශේෂී අවස්ථාවක්. උපචාර සමාධිය ගන්න යාට අතන මෙතන හදපු සමාධි ටිකක් තියෙනවා. අතන මෙතන හදපු ප්‍රඥා වීර්ය ටිකක් තියෙනවා. හැබැයි දෙන්න එකට සමබර වෙලා නැහැ තාම. වර එක සමාධිය වැඩි වෙනවා. වර එක වීර්ය වැඩි වෙනවා. ඉතින් මේ යෝගාචර සිද්ධ වෙනවා. එලහරකයි මීහරකයි බැඳගෙන හාන ගොවියෙක් වගේ එලහරක ගොඩ රාදිනවා මීහරක මඩ රාදිනවා. ඉතින් නගුල්ලිහ හරියට හිටින්නේ නැහැ. මෙන්න මේ දෙක සමබර කිරීම සිදුවෙන එක සිද්ධ වෙන අවස්ථාව උපචාර අවස්ථාව කියලා කියන්නේ සමාධි භාවනාවේ. සමාධි සමත භාවනාව. මේකෙන් පාඩම ගත්තාම මේකෙන් උපදේශය ගත්තාම මේකෙන් න්‍යාය ගත්තාම විපස්සනා කරන කෙනාටත් හොඳට අත්දකින්න පුළුවන් මේ දේ සිද්ධ වෙන්නේ ඒ කියන විදිහට මේ සමාධිය සහ වීරිය දෙක සමබර වීම සහ නොවීම කියන එක සිද්ධ වෙන්නේ මට ඉඩ දෙනවා නම් අරමුණේ පෞද්ගලික ලක්ෂණවල ඉඳලා පොදු ලක්ෂණයට මාරු වෙන තැනදී. ඒ නිසා ටිකක් අපිට විවේකීව දැනගන්න වෙනවා අරමුණේ පෞද්ගලික ලක්ෂණ කියන්නේ මොනවද? අරමුණේ පොදු ලක්ෂණ කියන්නේ කොහොමද? ඒකේ යෝගාවචරයේකට වැටහෙන්නේ කොහොමද? වැටෙනකොට දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමං. එනිසා මෙතන ඉන්න කිසි කෙනෙකුට භවනා වැරදීමක් වෙලා නැහැ. මේක දන්නේ නැතුව මේව වවලා තියෙනවා. නමුත් මේ හැදෙන අස්සන්න පාලනය කරගන්න බෑ. ඉතින් පාලනය කරන්න බැරි නිසා මීහරකා මඩ රාජියෝ එලහරකා ගොඩට අදිනවා. ඉතින් ඒ නිසා යෝගාවචරය ඉන්නේ රතේ පාලනය කරගන්න බැරි රතාචාර්යවරයෙක් වගේ. නමුත් ඒකට ශිල්පයක් තියෙනවා. ඒ ශිල්පෙට ලෑස්තිලා යන්නත් ඕනේ, ලෑස්තිලා නැතිලා අහලා තියෙන්නත් ඕනේ. ටිකක් මේක අමාරු වෙట్లా මේක ගොඩ ඇවිල්ලා තියෙන්නත් ඕනේ. ඒ වගේම ඒ කියන්නේ පෙරකල වරුද්ද තියෙන්න ඕනේ. ඒ වගේම නිතරම වැටුණට අතාරින්න නැතුව නැවත නැවත සමාධිය හදන හැටි දැනගන්න ඕනේ, වීර්යය හදන හැටි දැනගන්න ඕනේ. අන්න එහෙම කරලා තමයි මේ දෙක සම්බර කරන්නේ නිකන් බයිසිකල් එක රෝදයක බකල් අරිනවා වගේ වැඩක් මේක. වින්කලේ ඉන්න මිනිස්සයා බයිසිකල් එකක් රෝදයක් දීපුවාම බකල් වෙච්ච එකක් බකල් අරින හැටි අපි සිංහලෙන් කියන්නේ බකල් අරනවා කියලා ලයින් කරනවා කියන එක අමුතුම දෙයක් සුරුට්ටපත්තු කරන මිනිහා හරියට ඉඳගෙන ඒ මේකේ තියලා කරකෝ කරකෝ කරකෝ කර බලනවා රෝදේ කොයි පැත්ත කොහාට ඇදලා තියෙනවද කියලා ඒක පොඩ්ඩක් අද කරලා ආයෙ රවුමක් කරකවල බලනවා ආයෙ බුරුල් කරන රවුමක් කරකනවා ඒක මේ මිනිස්යාගේ නිකන් මේ ශිල්පයක් ආන් ඒ වගේ කොහොමද අපි මේ වීරිය සහ සමාධිය කියන මේ දෙක සමබර වෙන්න පටන් ගන්නෙ ඔය උපචාර කිට්ටු කරන වෙලාව. උපචාර සමාධිය කියලා එකට අරසකාරීව කියත හැකි. ඊට ඉස්තර වෙලා උපචාර සමාධියට ඉන්න ඉස්තරලා යෝගාවචරයට තාම ඉඳගෙන ඉන්නවත් බෑ. ඉඳගත්තාම බලන්න ඕනේ මොකද්ද කියලා දන්නෙත් නෑ. සක්මන් භාවනා කරන අහලත් නෑ. සක්මන් කරනකොට කොරන්න ඕන දේ මොකද්ද දන්නෙත් නෑ. ඒකට ගොඩාක් වෙලා යනවා. අපි හිතමු මේ යෝගාවචරය භාවනා වැඩමුළු කීපයක් කරලා දැන් කාලේ වචනෙන් කියනවා නැත්නම් පැවිදිලා ගොඩක් කල් ගිහිලා අහලා අහලා අහලා මේ ඉඳගෙන භාවනා කරනකොට රූප කර්මස්ථානෙ හිත ගියා කියන්නේ මේකයි හිත ගියේ නෑ කියන්නේ මේකයි කියන එක යෝගාචර සාමාන්‍ය අවබෝධයක් තියෙනවා කියලා අපි හිතමු. ඊයේ ධර්ම දේශනාවේ කොටහක් අපි මෙතෙන්දී උද්දෘත කරගෙන. මට සක්මණට ගියාට පස්සේ මෙන්න මෙහෙමයි භාවනා කරන්න ඕනේ. හරියනකොට මෙහෙමයි, වරදිනකොට මෙහෙමයි කියලා ඒක පිළිබඳව පොඩි අත්දැකීමක් තියෙනවා කියලා හිතමු. ආන්නේම යෝගාවචරේකට මම විස්තර කරන්න හදන්නේ ඉඳගෙන පරියංක භාවනාවේදී ඒ අජ්‍යත් ගෝචර අරමුණකට හිත දැම්මට පස්සේ ඒ අරමුණ දිගේ හිත සතිය වැඩි කරන යනකොට මොන සංදිස්ථානයේදීද මේ සමාධිය මෝදු වෙන්න පටන් ගන්නෙ ඒ මෝදු වෙනකොට වෙනකොට සමාධිය සහ වීරිය අතර අරියාදුවක් හිටින් නැතුව අරගලයක් හිටින් නැතුව සතිය කොහොමද තනවාඩලා දෙන්නේ කියන එක තේරුම් ගන්න තේරුම් කර දෙන්න මම දැකලා තියෙන්නේ හොඳම විග්‍රහය තියෙන්නේ මගේ මගේ රුචි අනුව මහසිසාරද ස්වාමීන්ගේ පොතේ මහසිසාරද ස්වාමීන් වහන්සේ යෝගාවචරේ භාවනා කියන ගැඹුරට බහින හැටි පිළිබඳව මෙතෙක් ලියපු හොඳම ගුරුන්වහන්සේ අනිගොල්ලේ අහසෙන් කඩාන වැටෙන වගේ විවිධාකාර විස්තර දෙනවා නමුත් ආරම්භේ පෙන්වන්නේ මහසිසාට බොහොම ලස්සන පෙන්වනවා. ඒකෙදී ඒ ස්වාමීන් වහන්සේ පෙන්නනවා මේ රූප කර්මස්ථානයක් ඇසුරු කරන යෝගාවචරයා කායानुපසනාවක් කරන යෝගාවචරයා එහෙම නැත්නම් ආස්වාස් ප්‍රසවාසය වගේ අත්දකින්න පුළුවන් අරමුණක් කරගෙන භාවනා කරන යෝගාවචරයා ඉස්සෙල්ලා මේ අරමුණ Tamanට හුරු කරගන්න අරමුණ Tamanට මූණට මූණ දාලා තියාගන්න අරමුණත් එක්ක හාද වෙන්න අරුණත් එක ටිකක් යාළු වෙන්න නානා ප්‍රකාර උපක්‍රම රාශියක් කරන්න ඕනේ. මොකද අපේ හිත ස්වභාවයෙන් විවිධ අරමුණු වල දිවීම කියන අරමුණු රස විඳීම පුරුදු කරපු හිතක්. අත්ෙන් අතර පයින් පිස්සු ඇවිත් රිලෙවෙක් වගේ. දැන් මේ රිලෙව එකහත්තක් උඩින් භාවනා කරන්න හදනවා කිව්වොත් කොහොම හිටියේ? එකම අරමුණ කොස්ගිරියක් දිහා බලාගෙනම පැයක් විතර මෙහෙම ඉන්න ඇරියොත් මේ ඉදිච්ච වැලගිරියක් දිහා බලන රිලෙවකට ඉන්න පුරුදු කරනවා කියොත් කොහොම හිටියේද? ඉදිච්ච වැලගිරියක් තියා පොළොස් ගිරියක්වත් තියන දෝ කකා නටන රිලව. අපේ හිත ඊට පොඩ්ඩක් අමාරුයි. ඒ තරම්ම අරමුණෙන් අරමුණට පැනීම පිස්සු වඳුරෙක් වගේ අපි කරන්නේ. බලලා නෙමෙයි පණින්නේ රිලව. ඒ වගේ තමයි අරමුණු අල්ලන්නේ කොච්චර වේගෙන් දන්නේ. අන්න එහෙම පයින් හිතක්. අජ්‍යත්ත ගෝචර අරමුණක එක විද එක ළඟ ළඟ චිත්තක්ෂණ දෙකක තියාගෙන ඉන්න උත්සාහ කරන්න හදනවා කියලා කියන්නේ උත්සාහය කරන මිනිහටත් වඳින්න වටිනවා. පුළුවන් කියලා හිතන මනුස්සයර මොකද ඒ තරම්ම පිස්සු ලෝකයක් මේකේදී. ඒක ගිය මනුස්සයා අපි හිතමු ආස්වාද ප්‍රසආච උඩ නැත්නම් ආස්වාද ප්‍රසආච වගේ අරමුණක හිත තැම්පත් කරන්න හදන එක ඒ අටුවාචාරින් වහන්සේලා සම්මත උපමාවෙන් පෙන්වන්නේ හයියෙන් ගෙන දුවන අස්සෙක් උඩ අලුපූල් ගෙඩියක් තියන්න හදනවා වගේ. තියෙනකොටම වැටෙනවා. නැත්නම් කටුසය පිට උඩ මණිකක් තියන්න හදනවා වගේ. එහෙම නැත්නම් පබලුවක් තියන්න හදනවා වගේ. ඩංගලට කටුස්සෙක් උඩ පබලුවක් තියන්න හදනවා. තියන්න ඉස්සලා වැටෙනවා. එහෙම නැත්නම් කෙලින් කරපු ඉදිකට්ටක් උඩට අබාහුරක් වක් කරනකොට ඉදිකට්ට උඩ අබෑටයක් සමබර කරන්න හදනවා වගේ. කවදාකවත් වෙන්නේ කදාකවත් වෙන්නේ ඒ තරම්ම මේ හිත නොසණ්ඩාලයි ගහපතුරයි පට්ටපතුරු නොකෑමනා කියන්න වචන නැතරම් කුරුවල් වෙච්ච හිතක්. දැන් මේක මේ එක තැනක තියාගෙන ඉන්න ඕනේ. සමාධිය කියලා කියන්නේ එක අරමුණක චිත්තක්ෂණ කීපයක් ලැබීම. කාමච්ඡන්දය කියලා කියන්නේ අරමුණු රස විඳ විඳ පැන පැන යන එක. ඉතින් අපි කර්මණු රස විඳ විඳ පැන පැන යන මේ රිලා හිත මේ එක අරමුණක තියාගෙන ඉන්න ගන්න උත්සාහ නිසා තමයි අපි කය පట్టල කරගන්නේ. කයේ විවිධ චලන කම්පනයත් එක්ක මේ වැඩේ කොහොමඩක්වත් කරන්න බෑ. කරන්න ගියොත් එහෙම අර හිතට පයින්රියට ඉනිම බැඳා වගේ වෙනවා. ඒ වගේම ඇහෙන් රූපේන එකත් නතර කරන්න වෙනවා. ඇහෙන් රූපේන ගිය ගම ආයතන දෙකක් එකවර ඇරියා වගේ වෙනවා. කණ්ඩ සද්ද අහනක හෝ සද්ද වලට කන කරදර ගන්න එක නතර කරන්න වෙනවා. නාසයෙන් දිවෙන් එච්චර සාමාන්‍ය යෝගාවචර කරදර එන්නේ නැහැ. කය තැම්පත් කරන්න කියනවා යම් ආකාරයකටද ඒ ආකාරයට තැම්පත් කළොත් චේතනාපූර්වක කය හොල්ලන්නේ නැහැ. කයර කයට ඕනකට කය හෙල්ලේ. ආස්වාද ප්‍රසආස කරනවා කය හෙල්ලෙනවා. එක එක දේවල් වලට කය හෙල්ලෙනවා. මොකද ඒවා ඒවට කියන්නේ අනිච්ඡානුක බේසි මාර්ගෙන් කය හෙල්ලෙනවා. එහෙම නැත්නම් අචේතනිකව කය හෙල්ලෙනවා. ඒකට කරන්න දෙයක් නැහැ. අවිඥානිකව කය හෙල්ලෙනවා. ඒකට කරන්න දෙයක් නැහැ. නමුත් සවිඥානිකව කය නොහොල්ලන්න ඕන අදිෂ්ඨානයක් ගන්න. ඒකලා ඇහෙන් එන සංඥා ඇත්තක වසා ගැනීමෙන් කපා ගන්න. ඊට පස්සේ සද්ද ඇහුනට එක්ක ගණන් ගන්න නැත්නම් සද්ද නැත්නකට යනවා. ගිහිල්ලා ඉන්නකොට මේ මම මෙතන ඉන්නවා මැරිලා නෑ නිින්ද ගිහිල්ලා නෑ ක්ලාන්ත වෙලා නෑ කෙනෙකුට ගියා නම් හිත ඔන්න හිත ගෙට ගියා. ගෙටකේ වැදුනා. ගෙටකේ වැදුනාට පස්සේ මේක හොඳ මේක තමයි ඉතින් ප්‍රධානම වැදගත්ම භාවනා ආසනයේ තියෙන වැදගත්ම අවස්ථාව මේක හොඳ සුවසේ උපයසපය ගත්තොත් මේ ගෙට ගිය හිත පිට නොයන්නේ මම දැන් මොකද කරන්නේ? මේ ඉරියව්වේ මෙහෙම තියාගෙන ඉන්න. එහෙමනම් ගේ ඇතුලේ මොන හරි වැඩකට හිත බඳින්න ඕන. එහෙම නැත්නම් එලිපත් ඉන්න බල්ලා වගේ ටක් ගාලා එළියට පනිනවා ආය ඇතුලට පනිනවා. ඒ නිසා ඇතුලේ වඩාත්ම ප්‍රකට වඩාත්ම කැපිපේන ක්‍රියාශක්තියක් තියෙනවානේ. දැන් මේක පණ තියෙන යන්ත්‍රයක් නේ දැන් මේ වැඩ කරන්නේ. අවදියෙන් තියෙන යන්ත්‍රයක් නෙමෙයි වැඩ කරන්නේ. එලඹ සිටිච්ච යන්ත්‍රයක් නෙනින්ද ගිය එකක් නෙවෙයිනේ. මේක දිහා හොඳට ප්‍රවේශයෙන් බැලියොත් දීකට දිහා බලලා කොතන දියසුලියක් තියෙන කියලා බලනවා වගේ මේ මැරිච්ච නැති නිින්ද ගිහිලා නැති ක්ලාන්ත වෙලා නැති මේ හුඹහ ඇතුලේ ඔය අපිට පේන්න පටන් අරගන්න ඉඩ තියෙනවා මේ ආස්වාස ප්‍රසවාස ක්‍රියාවලිය මේ ආස්වාස ප්‍රසවාස ක්‍රියාවලියට හිත යන්නේ ක රිද්මය අනුකූල නිසා අනිතකේ ජීවිතේ බොහොම කිට්ටු නිසා අනිතකේ ජීවිතය පවත්වන්න තියෙන අන්තිම අඩුම ලන්සෝ හුස්ම නිසා සරුවත්යන්ට ආරස්සකාරයෝ පෙන්නෝ ඔබ හිත ගෙට ගියා නම් ඒක සාධාරණයි මේ වගේ අරමුණක් අල්ලන එක මොකද ජීවිතයට සම්බන්ධයි ප්‍රාණයට සම්බන්ධයි නැතුවම බෑ ඒ රිද්මය අනුකූල ගතියක් තියෙනවා මේ මම දැන් මෙතන කියලා වැටෙනවනේ පණ දිනනවා මැරිලා නැහැ නිින්ද කියලා නැහැ කියලා ඒකේ තියෙන්නේ ඒකාකාරී ගතියක් ඒකේ රිද්මයක් නැහැ ඉතින් මේ දෙක ගැන පොඩ්ඩක් විස්තර කියනවනම් තව පොඩ්ඩක් ඉස්සරහට යන්න ඉස්සර වෙලා මුහුදානට ගිය මිනිස්සෙකුට ඈත පේන සිටිජේ ඉම පේන කදාකත් වෙනස් වෙන්නේ නැහැ. ඒක තමයි ගැඹුරුම තැන. හැබැයි මේ තුනී වතුර නිතරම උඩ පල්ලේ යනවා රැළ බින්දෙනවා රැළ හැදෙනවා. ඉතින් අපි මුහුදානට ගියාම අපි හරි කම්මැලි සිටිජේ දිහා බලනින්ද මොකද ඒක ඒකාකාරයි. අර රැළ බින්දෙන හැටි ගණන් කර රැළ ගණන් කරන්න අපි කැමැතියි. ආන්නේ වගේ තමයි හිත ගෙට ගියාට පස්සේ යාට අවස්ථා දෙකක් තියෙනවා එක්කෝ ඊටාම ගැඹුරු මගේ භවය මම වෙමි මම මැරිලා නැහැ මට නිින්ද ගිහිල්ලා නැහැ මට ක්ලාන්ත වෙලා නැහැ කියලා දකින්න මේ ඒකාකාරී ගතියක් දුවන. සමහරු මේකට බයයි. ඒ තරමට මේක ගැඹුරුයි. ඒ නිසා ඊට වැඩිය ලේසි ආස්වාද ප්‍රසවාස බලන එක. ඒක සරුවචනාංශ පිළිගන්න. අපේ හිත හුරු නෑ මේ ඒකාකාරී අරමුණක ඉඳ. ඒ තරම්ම පණින රිලා හිතක් නේ තියෙන්නේ. ඒ නිසා ඒ කර්මෝ ඒ තරම් ගැඹුරු දෙයකට යන්න බෑ. පටන් ගන්නකොට සමහරුන්ට පුළුවන්. පුළුවන් නම් හුඟක් හොඳයි. ඒ බැරි කෙනෙක් තමයි ඒකේ හිත අල්ලන්නේ නැති කෙනෙක් තමයි මේ ආස්වාද ප්‍රසආසයේ රිද්මයානුකූල දෙයක් ලයකට සිද්ධ වෙන දෙයකට යන්නේ. මොකද අපේ හිත ඒ අර හුඟක් පැනපැන හිටපු හිතට ටිකක් කම්පන චංචල එක ඉන්නක ලේසි ඒකාකාරීකමකට ඉන්නවට වඩා. ඒ නිසා කියන්න පුළුවන් යම් කිසි කෙනෙකුට ඉඳගත්තර පස්සේ මම දැන් මෙතන ඉන්නවා නැත්නම් මැරිලා නැහැ. නිින්ද ගිහලා නැහැ. ක්ලාන්ත වෙලා නැහැ කියලා දැනෙන එක මම මේ වෙලාවේදී ප්‍රකාශ කරන ඒකාකාරී දැනීමක් කියන භවය කියලා. වෙමි කියන එක. ඔහේ තියෙනවා. ඒක උදේ දවල් රෑ හිටගෙන ඉඳගෙන කියලා වෙනසක් නැහැ. මේකට අපි අකමැති නිසා නැත්නම් අපි මේකේ හිත බඳින්න නැති නිසා ඒ උපමාවට තමයි ඒ වෙනුවට තමයි අර රිද්ම ඒක ඇතුලේ තියෙන රිද්මයානුකූල ආස්වාද ප්‍රසවාසයට යන්නේ. ඒ නිසා කියන්න බලන් ආස්වාද ප්‍රසවාසයේ හොඳයි. හිත ගේ ඇතුළට ගියා. නමුත් මම දැන් මෙතන ඉන්නවා කෙනෙකු හොඳයි. හැබැයි හුඟ දෙනකොට මේක තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ හිතනවා මේ ඒකාකාරී ගති නිසා වඩා හොඳ දේ අල්ලන්න අමාරුයි. මට තේරෙන්නේ මට අමාරුයි. මට ගැඹුරුයි කියලා ආනපානන කිසි දෝෂයක් නැහැ. හැබැයි මතක තියාගන්න ආනාපාන සම්පූර්ණ ගෙවනට පස්සේ ආයෙත් යන්නේ අතෙන්නම තමයි. ආයත් යනට හොඳයි කියන තැන තමයි. ඉතින් ඒ නිසා මේ කොයියන්නේ රයිගම්පාරේ කවුරු බලන්නද නැන්ද බලන්නයි කවදාද එන්නේ ඉරිදා යන්නේ කියලා ඇත්ත එක අහගෙන රවුම කියන්නේ. ඒ රවුම තමයි ඔය යන්නේ. ආනපානෙට ගියත් ආනපානේ සංදිදිච්චාම ආයෙ එන්නේ මම දැන් මෙතන කියන තැනට තමයි. මම මැරිච්චි නෑ කියන එකට තමයි. මම නිින්ද ගිහලා නෑ කියන එක තැන තමයි. මට ක්ලාන්ත වෙලා නෑ කියන තැන තමයි. නමුත් ඒක ගිය ගමන් මේක තමයි අපිට දෙන්නේ. අපි කියනවා ඒක නිකන් මේ කාඩියෝදී නියුඩු හාලුවේ බතයි වගේ කිසි රසක් නැහැ අප්පා. ඒක නිසා රසමස උරු තියෙන මාළුත් එක්ක දෙන්න බැරිද කියලා අහනවා. එතකොට කියනවා ආයෙනම් බැන්නම් ගිහිල්ලා ආනපාන පොඩ්ඩක් වළඳලා ඉන්නේ කියලා. ආනපාන වැළඳුවට පස්සේ ඕකත් සංසිඳුණාට පස්සේ යන්නේ අතෙන්. ඒක ඒක මතක තියාගන්න අපි ඉස්සරහට යනවා. දැන් මේ යෝගාවචර අපි හිතමු අර ඒකාකාරීව පේන මම දැන් මෙතන කියන එක ඈත පේන සිටිජේට වැඩිය මේ රැළ බින්දෙන එක දිහා බලා ඉන්නවා කියලා. දැන් ආස්වාසි මේ ප්‍රස්වාසි කියලා බලාගත්තා. දැන් මේ යෝගාචර ගොඩක් ඉස්සරහට ගිය කෙනෙක්. ගේ ඇතුළට ඇවිල්ලා තියෙනවා. මම බලන්නේ ආස්වාස් ප්‍රස්වාසය දන්නවා. තමහර කෙනෙක් මේක පිම්බීම හැකිලිම වෙන්න පුළුවන් කොයි එකන ප්‍රශ්නයක් නැහැ. මෙන්න මෙතනදී මේ යෝගාවචරයා හරි ඒකාකාරී අරමුණේ පළු දෙකක් නැහැ. රිද්මයානුකූල අරමුණේ හැම වෙලාවෙම පළු දෙකක් තියෙනවා. ආස්වාස් ප්‍රස්වාස වම දකුණ පිම්බීම හැකිලිම නානා ප්‍රකාර දෝ. ඉතින් ඒකේ හිත බඳින්න කැමති නම් දෝෂයක් නෑ. ඒක තරුවචනාංශය ආනාපාන සති සූත්‍රේ, සතිපට්ඨාන සූත්‍රේ, රාහුලෝවාද සූත්‍රේ, කිරිමානන්ද සූත්‍රේ ගොඩාක් තැන්වල මේක පෙන්ලා තියෙනවා. ඉතින් ගියාට පස්සේ අපි හිතමු මේ යෝගාවචරයට දැන් තේරෙනවයි කියලා. මගේ හිත තියෙන ඇතුලේ. මගේ හිත කොයි කොයි පැත්තේ නැල්ල ගැව්වත් මේ සතියක තියෙන්නේ මට එක්ක කය පේනවා. නැත්නම් කය අත්දකින්න පුළුවන් ඉන්න බව. එහෙම නැත්නම් ආනාපානෙ පේනවයි කියලා. එතකොට මේ යෝගාවචර මේක ආනාපානයේ තියෙන බවට සහතිකකරනද ඒ යෝගාවචරට උසිගැන්වීමක් කරනවා මෙනෙහි මෙනෙහි කිරීමක් කියලා දෙනවා. විත්තක්කේ යොදන්න කියනවා ආස්වාසයේ වෙලාවේදී ආස්වාසී 100% හිත තිය. මේක ප්‍රසවාසයේ නෙවෙයි කියලා අල්ලන්නේ කියනවා. ප්‍රසවාසයට ගියාට පස්සේ කියනවා 100%ක්ම ප්‍රසවාසයට මුළු හදින්ම ප්‍රසවාසයට ගිහිල්ලා දෝතිම ප්‍රසවාසය අරගෙන ආස්වාසයෙන් වෙන් වෙන් ඉන්නේ කොහොමද කියලා බලන්න කියලා. අන්න මේ පරිේශණයේදී යෝගාවචරයට හම්බෙන තොරතුරු ඔලකින ස්වභාව ලක්ෂණ කියලා කියනවා. භාව ලක්ෂණ කියලා කියනවා. ගති කියලා කියනවා. මෙන්න මේ තොරතුරු වල අපි කරන්නේ මේ ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙන්කොට දැනගැනීමේ කෘත්‍ය කරන හිත අභ්‍යාස කරනවා. මේකට කියනවා නාම මේ නාම රූප පරිච්ඡේද ඥානයි කියලා. පිරිසිඳ දැන ගැනීම කියලා කියන්නේ මේකයි. ආනාපානෙ දැක්කට මේ ආස්වාසේ ප්‍රස්වාසේ නෙවෙයි කියලා පිරිසිඳ දකින්න මේක ප්‍රස්වාසය ආස්වාසේ නෙවෙයි කියලා පිරිසිඳ දකින්න. ඒක හරියට බැත ගෙට අරගෙන බැත පැහැලා. හොඳට වෙයි ටික විතරක් වෙන් කරලා කාටුවයි පිට කාටුවයි අයින් කරනවා වගේ. එවනස ඔක්කොම තිබ්බොත් කාවයිනවා. ලෙඩ වෙනවා. අටුව ගොඩක් ඉඩ ඕනේ. ඒක නිසා බැත පෑස්සට පස්සේ දඹ රත්තරන වගේ අර බැත ටික ගන්නවා. ඒ වගේ ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙන් කළ දැනගන්න වෙන්කොට දැන ගැනීම කෘත්‍යයට කියනවා පරිච්ඡේද ඥානය කියලා. මේ පරිච්ඡේද ඥානය කරනකොට පේන්නේ රූප ධර්ම දෙකක් වෙන්කොට දැනගන්න එකක් කියලා. මේ ආස්වාසි මේ ප්‍රස්වාසි නමුත් මේ ආස්වාසි කියලා දැනගන්නකම නාම ධර්ම මේ ප්‍රස්වාසය ආස්වාසය නෙවෙයි කියලා දැනගන්නකම නාම ධර්ම නිසා නාම ධර්මයක් මේත් එක්කම සිව් වෙනවා ප්‍රණීත වෙනවා උල් වෙනවා තියුණු වෙනවා මෙන්න ආස්වාසය ආස්වාසය එනකොටම මෙනෙහි කරනවා ආස්වාසය එනකොට මෙනෙහි කරනවා ඒක ප්‍රස්වාසය නෙවෙයි කියලා දන්න නිසා දැනගන්න පුළුවන් භාව ලක්ෂණය ස්වභාව ලක්ෂණය ගතිය අල්ලන ඒත් එක්කම අපිට නොකිය ප්‍රස්වාසයට යනවා ප්‍රස්වාසයට ගියම මේක ආස්වාසය නෙවෙයි මෙන්න මේකයි කියලා දැනගන්න කියන පෞද්ගලික ලක්ෂණ පච්චත්ත ලක්ෂණ අජ්ජත්ත ලක්ෂණ අත්‍යන්ත ලක්ෂණ කියලා කියනවා මේවට. ආස්වාදයේ පමණක් අයිති ප්‍රසාද සාධාරණ නොවන ලක්ෂණ. ප්‍රසාදයේ පමණක් අයිති ආස්වාදයට සාධාරණ නොවන ලක්ෂණ. මෙන්න මේක විද්‍යාව. මේක තමයි විද්‍යාවෙන් කරන එකම දේ දේවල් වෙන්කොට දැනගන්න. ඔය කොහොම විද්‍යාවල් ඉන්නේ ඉස්සෙල් තමයි බුදුහාමර මේ කියලා දීලා තියෙන්නේ. මෙහෙම දැනගත්තට පස්සේ දැන් යෝගාවචරයගේ හිත භාවනා හිත මානසික ආරය අරමුණට කෙලින්ම මූණට මූණ දාලා තියෙන්නේ ආස්වාද ප්‍රසවාසයේ විතරක් නෙමෙයි. ආස්වාසේ ප්‍රසවාසයේ වෙන්කොට දැනගන්න. ප්‍රසවාසයේ ආස්වාසේ වෙන්කොට දැනගන්නකොට මේ කෘත්‍යය සිදු වෙනකොට ඉස්සර තරම්ම තටමඬ ඕනේ නෑ, දඟලන්න ඕනේ නෑ. හිත ඇතුලේ තියාගන්න. මොකද හිත දැන් වැඩ කේදිලා. එතකොට ඉස්සලා බොහොම ළඟ ළඟ මෙනෙහි කරමින් කරපු එක දැන් විවේකීව කරන්න පුළුවන් තනක් එනවා. හිතවිලි වලින් කරදර නැත්තම්, ශබ්ද වලින් කරදර නැත්තම්, වේදනාව වලින් කරදර නැත්තම්. ඉතින් මුල් විනාඩි 20 සාමාන්‍යයෙන් අඩුයි යෝග. ඉතින් ඒ වෙලාවේදී යෝගාවචර මේ අරමුණට හොඳට එබිලා බැලුවොත් හොඳට සමීප වෙලා උච්චන් වෙලා ආසන්න වෙලා බැලුවොත් මේ කරුණු ලැබෙනවයි කියන්නේ. බෞද්ධික ලක්ෂණ ලැබෙනවයි කියලා කියන්නේ. අච්ඡන්ත ලක්ෂණ දකින්නයි කියලා කියන්නේ. අත්‍යන්ත ලක්ෂණ දකින්නයි කියලා කියන දැන් සතිය තීව්‍ර වෙලා. හොඳටම ඇසුර වැඩි වෙලා ඒ සඳහා යෝගාවචරය මෙනෙහි කිරීම ආසජ ආසජ කියලා මෙනෙහි කරන ප්‍රසජ ප්‍රසජ කියලා මෙනෙහි කිරීම තමයි යාට තියෙන උපකරණ. ඒක හොඳට පාවිච්චි කරනකොට ආශ්වාස ප්‍රශ්වාසයෙන් ලං වෙන්න වෙන්න මෙනෙහි නොකරත් ආශ්වාසය දැනගන්න පුළුවන් ප්‍රශ්වාසය දැනගන්න පුළුවන් තරමට එනකන් අරමුණ හාද වෙනවා අරමුණ සමීප වෙනවා අරමුණ උත්සන්න වෙනවා මොකද යෝගාචරය එබී බැලීමක් කරනවා විතර මේකට මානසිකාරය කියනවා බලාගෙන යනකොට මේ වෙන්කොට දැන ගැනීමට තිබුණ මේ පෞද්ගලික ලක්ෂණ ක්‍රමයෙන් තුරල් වෙලා පොදු ලක්ෂණ මතුවෙන්න පටන් ගන්නවා. මේක මායාකාරී හොල්මන් ස්ථානයක්. උපමාවකට කියනවා නම් හාල් ටිකක් වතුර දාලා තම්බගෙන තම්බගෙන යනකොට හාල්ය වතුරයි කියලා වෙන් කරන්න බෑ දෙකම කැඳ වෙනවා. කැඳ වෙච්චාම මේකට වතුර කියන්නත් බෑ දැන් හාල් කියන්නත් බෑ. ඒ දෙක මුසු වෙනවා. ආනේ මේ මුසු වීම සිදුවෙන තැන හරීම අන්දමන්දයි. හරීම මුසුප්පු කරවන සුළුයි. හරීම වක්කාර ජනකයි. හරීම හීන්දාඩි දාන තැනක් මේ ලස්සනට මේ දෙක වෙන් කරලා තිබුණ දෙක එnde end end end කලවම් වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ කලවම් වෙන්න පටන් ගන්න වෙලාවේදී යෝගාවචර නැවතත් හයියෙන් හුස්ම ගනිමින් මෙනෙහි කිරීම වැඩි කරුවොත් එතකොට පග්ඝාහන මිත්‍ත වැඩි වෙලා හිත උද්දච්ච කුක්කුච්චයට වැටෙනවා. මේක වෙනකොට ආඩන් හරි වැඩේ හරි කියලා හාන්සි වෙන්න ගත්තොත් නැත්නම් විවේක වෙන්න ගත්තොත් නින්දට වැටෙනවා. මෙන්න මේ දෙකෙන් එකටවත් වෙන්නේ නැතුව මේ පෞද්ගලික ලක්ෂණ පෙනිපෙනී තිබුණ එක හරහා මේ දෙකේ එකට මෝදු වෙලා දෙකේ එකේ පොදු ලක්ෂණ පහළ වෙන අවස්ථාවයි කියලා මේක දන්නවා නම් මේක දැනගන්න පුළුවන් නම් ඒ යෝගාචර මේ ලෝකේ තියෙන ඕනම ශිල්පයක් දරගන්න පුළුවන්. අපිට වෙලා තියෙන්නේ අපිට මේ මාරු වෙන වෙලාවේදී අපි එක්ක නින්දට වැටෙනවා. ඒ වෙනතන ඕනට වෙඩේ මෙනෙහි කරන්න ගිහිල්ලා මේ අර tempat වෙන එක ආය අවශ්‍ය ගන්නවා. ඒ වෙනතන හිතනවා මේක වැරදිල්ලක් කියලා සතිය නැතිවීමක් කියලා. නැත්නම් සමාධිය නැතිවීමක් කියලා. එහෙම නැත්නම් මේක කියා ගන්න දන්නෙත් නැහැ. ඉතින් ඒ නිසා මේ වතුරයි වහලුයි දාලා බත් එක දීලා තැඹිලා කියලා කැඳ වෙන තැනට එනකොට ඒකේ විස්තර සහිතව දැක ගන්න බැරි නිසා මේ යෝගාවචරය විටක වරද්දගෙන පග්ඝහ නිමිත්ත වැඩි කරන්න යනවා ළඟ ළඟ මෙනෙහි කරන්න ගිහිල්ලා හිත පුවක් කිත්තක් ගලේ ගැහුවා වගේ නන්නත්තරලා විසිලා යනවා උද්දච්චයට වැටෙනවා එවනතෝ ඒ වෙලාවේ හරියට ඒක දැකගෙන උනන්දුයෙන් බලන්න නැති වුණොත් ඇඟට නොදැනී නින්දට වැටෙනවා. ඒ වෙනතෙන් සැක පහල කරනවා. ඒ නැත්නම් වැරදුණයි කියලා නැගිටලා යනවා. මෙහෙම වරද්දාගත්ත ගාන පටලවාගත්ත අවස්ථා මෙච්චරයි කියලා නෑ. නමුත් මේක කියා ගන්න තේරෙන්නේ නෑ. ඒ නිසා මේක ලොකු ස්වාමීන් වහන්සේ මේකට කිව්වේ භාවනා කරගෙන කරගෙන යන යෝගාවචරයට තේරෙනවා නම් මේ ලස්සනට ආස්වාද ප්‍රසවාස මෙනෙහි කර කර තිබුණ එක දැන් නිකන් ඉර පායනකොට තරු බොඳ වෙලා යන්නසේ. ඉර පායගෙන එනකොට දැන් මේ කාලේ බැලුවොත් හඳ ඉර පායන ඉස්සලා හොඳට දිලිසෙනවා. ඉර පායනට හඳ බොඳ වෙනවා. හඳ නිකන් ඔය පොල්ලොඳයක් වගේ අහසේ තියෙනවා දිලිසෙන්නේ අන්න ඒ වගේ හොඳට දිලිසි දිලිසි පිච්ච හඳ මේ පැත්තේ ඉර පායගෙන එනකොට බොඳ වෙලා යන්න වගේ මේ පෙනීච්ච ලස්සන ආශාර ප්‍රසාසයේ වෙනස පරිච්ඡේදය නැති වෙලා දෙකේ එකිනෙකට හාමු වෙන තැනට එනකොට මේක භාවනාවේ දියුණුවක් මේක මේ උපචාර අවස්ථාවක් මෙතනදී ඕනටදී වීර්ය කරන්න ගියොත් අවිශ්ලා උද්දච්ච කුක්කුච්චයට වටනවා උද්දච්ච කුක්කුච්ච කියලා කියන්නේ හිත අලු අලු කොට කර ගලක් ගැහුවා වගේ විසිරියන පිස්සු ඇන්ජි රිලෙක් වගේ අතෙන් අතර පයින්න එහෙම නැතුව මේකට ඔහේ යන්නල්ලා නිකම්ම නිකන් හිටියොත් නින්දට වැටෙනවා මෙන්න මේ දෙකට වැටෙන්න දෙන්නේ නැතුව අනේක තමයි ත්‍රී වීලරගේ පිටිපස්සේ රෝද එක සමබර කරනවා වගේ වැඩක්. මේක හරියට අල්ලගත්තා නම් මේ පරිච්ඡේද ඥානයක ඉඳලා සම්මස්නය කරගන්න පුළුවන් නම් මේක මේ ආශ්වාසය බැලුවත් ප්‍රශ්වාසය බැලුවත් මේ දෙක මුලදි මුලදි හොඳට වෙන් කරලා ලකුණු පෙන්නුවාට එnde end end end මේකේ බෞද්ධලික ලක්ෂණ නැති වෙලා පොදුවේ මේකන හුදු ඒකට කියන්න පුළුවන් හුදු තරන්දි ලක් එහෙම නැත්නම් සම්මතේ නම් සඳහන් කරලා තියෙන පොතේ නම් සඳහන් කරලා තියෙන්නේ සන්තතියක් වේ ගලාගෙන යන දෙයක් පාටපත් වෙන ඉසල හොඳට පින් වෙන් වෙලා තිබුණේ මේ ආස්වාසි මේ ප්‍රසවාස දැන් ඒක සන්තතියක් පාටපත් වෙලා ඒ අර පුද්ගලිකව දැකපු දේ අපි මෙහෙම කියමුකෝ ඉස්සල මුහුද අයින මේ රැළ එක එක ගණන් කර කර ඉන්න බලාපින් හිටපු කෙනා දැන් හිමීට මුහුද දිගේ මැදට මැදට බලනකොට හැමතැනම නලිය නලිය තියෙනවා බින්දෙන්නේ නැහැ රැළ තව ටිකක් එහාට ගියාට පස්සේ තන්නේ කර සිටිජේ මොනක් කරරල නැහැ. දැන් මේ යෝගාවචර රැල්ලේ සෙල්ලම් කරට වැල්ලේ සෙල්ලම් කරට තුනී වතුර සෙල්ලම් කර හිටපු මිනිස්සෙක් එමීට එමීට එමීට මුහුද මැදට යන්න වගේ ටික ටික ටික ටික ගැඹුරට යනකොට බින්දෙන රැළ නැති වෙලා ඔහේ ගොජේ පේන්න ගන්නවා. මේන්න මෙතෙන් යනකොට මේ බින්දෙන රැළ තියෙන්නේ තුනී වතුරේ සතිය මදි වෙලාවේ දියුණු නැති වෙලාවේ ඒ සතියෙම ගැම්ම ගන්නකොට ඒ සතියෙම ප ဋ ාණය වෙනකොට සතිපට්ඨානය බාටපත් වෙනකොට මේක ඔහේ ගොජයක් ඔහේ සන්තතියක් කම්පන වෙන ගතියකට එනකොට අර තනි තනියව බලනකොට තිබුණු උනන්දුව වෙනුවට දැන් මෙතන කම්මැලිකම එනවා. ගුඩ ගතියක් එනවා. එතකොට යෝගාවචරය වැරදිලා හයියෙන් හුස්ම ගන්න ගියොත් ඒකට කියනවා පග්ඝහ නිමිත්ත වැඩිවීම නිසා උද්දච්ච කුච්චයට වැටෙනවා. ඔහේ යන්න දුන්නොත් නිදිමතට වැටෙනවා. වැටෙන්නේ නැතුව කඹේ විදින මිනිස්සෙක් වාගේ වැටෙන්නේ නැතුව තනියේ දණ්ඩ කන කෙනෙක් වාගේ මැදට යන්න යන්න යන්න කඹේ බැලන්ස් එක අමාරුයි. ඒ දණ්ඩෙත් මැදට යන්න යන්න අමාරුයි. තෙපුල් දෙනවා වැඩි ගතිය වැඩි. පටන් ගන්නකොට තෙපුල් දෙන්නේ නමුත් අර අත්තලත අරගෙන නැතුව දිගට අරගෙන ගියොත් කඹේ යන මනුස්සයා දෙපැත්තට කුඩයක් ගත්තොත් දිග රීටක් අතර ගත්තොත් එයා ඒකෙන් සමබර කරනවා රිලව් මේක යනකොට දැකලා තියෙන වලිග උඩ තියාන යනවා ඒකෙන් තමයි බැලන්ස් කරන්නේ. මේ පැත්තට ගියොත් වලිග මෙහාට ගහනවා මේ පැත්තට ගියොත් වලිග මෙහෙට දානවා ඔය කඹේ පුළුවන් නම් යන්න රිලෙව් එක එක්ක කාට හරි යන්න පුළුවන්ද කියලා බලන්න කාටවත් බෑ ඌ යන්නේ වලිගෙන් බැලන්ස් කරගෙන තමයි අන්න ඒ බැලුමේ රිලා දැනුම නෑ යෝගාවචරයට ඒ රිලවට තියෙන දැනුම නෑ ඒක වෙලාවට එක්ක මේ පැත්තට වලිග දාන ඒකට රිලව මේ පැත්තට වැටෙනවා වලිග මේ පැත්තට දැම්මත් ඒ පැත්තට වැටෙනවා බුදුසසුන කියන්නේ රිලා මනසෙන් පටන් අරගන්න දකින් දකින් දේට දුවන රිලා මනසෙන් පටන් ගන්නවා. ඒකල කඹේ යන රිලෙවිද්දියා බලන්න ඒක වලිය උඩට තියාගෙන බැලන්ස් කරගෙන යන හැටි. ආන් මේ වගේ මේ සමාධිය හැදීගෙන එනකොට දලිපියක් ගන්න කෙනෙක් වගේ ඊටාම සූක්ෂමව දැන් මේ ඇති කරගත්ත සියුම් භාවයේ බිඳ ගන්න නැතුව දලිපිය ගන්න ගන්න ගන්න ගන්න දැල්ල දැල්ල සියුම් වෙනවා. ඒ සියුම් භාවයේ වැඩි වෙන්නත් ඒක හානි නොකර ගන්නත් මේ කරන වැඩේට කියනවා මේ උපචාර අවස්ථාවේදී මේ ඇතිවිචි තත්ත්වය කියනවා තත්ත ජාතානං ධම්මානං අනතිවත්ත නට්ඨේන සම්පහන්තරා කියලා. භාවනා කරනකොට මේ පැත්තෙන් වීරියක් වැඩෙනවා මේ පැත්තෙන් සමාධියක් වැඩෙනවා. මේ දෙක එකිනෙකා පරයා නොවන තාලෙට මේ සමාධිය සහ වීරිය අත් දෙකට ගත්ත කුඩ දෙකක් වගේ. දිගට ගත්ත ලීයකින් බැලන්ස් කරනවා වගේ මේ තනි කම්බේ ඇවිදින ගමන් මේ යෝගාවචරයට මේ හම්බෙන අභ්‍යාසයේ මුළු හදින්ම මුළු කයින්ම මුළු හැම හැකියාවක්ම යොදලා උපයන්න ඕන. කාගවත් දැක් ණයට ගන්න බෑ. අහගෙන හිටියයි කියලා ගියාට හම්බ වෙන්නේ නෑ. ඊයේ වැරදුණයි කියලා ප්‍රශ්නයක් නෑ අද හරියන්න පුළුවන්. ලෑස්ති වෙලා ගියොත් ඒක ලොකු ආඩම්බරයක් ඒක පලියක් ආන මේ වැඩේ කරන කෙනා මේ උපචාර අවස්ථාවේදී හිත සම්පූර්ණ ධානාගත වෙලා හෝ සමාධියක් උපෙලත් නැහැ. තිබිච්ච තරම් කලකොලයකුත් යම් ප්‍රමාණයක ගම්මක් වෙනවා ගමනක් තියෙනවා. අන්න මෙතනදී වැඩිපුර වීර්ය කරන්න ගිහිල්ලා අවශ්‍ය ගන්නෙත් නැතුව වැඩිපුර සීතල වෙන්න ගිහිල්ලා නින්දට වට ගන්නෙත් නැතුව මේ සම්බර භාවයට යන්න තත්ත ජාතානන් ධම්මානං අනතිවත්තනට්ඨේන සම්පහන්සන මේ කරගෙන යන වැඩේ නිසා Tamange එහෙම නැත්තම් කියනනම් සතිය නිසා උපේන සමාධිය සහ වීරිය දෙක මේ භාවනාදී හම්බෙච්ච දෙක. මේ දෙක එකිනෙක උරුට්ටුනොත් අරියාදුවට හිටියෝ සතිය කැඩෙනවා. සතිය මැද තියාගෙන කලින් තියෙන වීර්යයත් පස්සේ තියෙන සමාධියත් සමබර කරගෙන යන්න පුළුවන් නම් එයා හරියට අස්සෝ දෙන්නේ දාපු රතේක එකාසියකට කැලේට පනින්න දෙන්නේ නැතුව හරියට පාර ගෙනියනවා වගේ. බුද්ධ ඥානසේ පෙන්ලා තියෙන රතං භන්තං වධාරේ. සතිය උපජ්ජති කෝපං අපිට ඉඳපුවාන් කෝපයක් ඇවිල්ලා කැළඹිලා කලකොල වෙනවනේ පෞල් ජීවිත ගත කරනකොට හෝ එදිනදා වැඩ කරනකොට හෝ භාවනා කරනකොට වෙච්ච ගමන් ඒ කෙනා පාරෙන් එළියට යන්න හදන වාහනයක් හරියට යන්න නොදී පාරට නැවත ගැනීමට කටයුතු කරන දක්ෂ රතාචාර්යවරයෙක් වගේ රතම් භන්තංව කියන භ්‍රාන්ත රතයක් කන්ට්‍රෝල් කරගන්න බැරුව යන රතයක් පාරෙන් එළියට යන දෙන්නේ නැතුව හරියට මිනිස්සු ටිකක් බේරගෙන වාහනේත් බේරගෙන පාරේ තියාගන්න කටයුතු කරන කෙනෙක් වගේ දන්නවනම් එයාට රතාචාර්ය කියනවා. එහෙම නැත්නම් උඩේ සීට් එකේ හිටියට රේන් සල්ලගෙන හිටියට රතේ පෙරලා ගන්නවනම් ඌ නිකන් තෝන් ලනු අල්ලන්න දන්න එකෙක් විතරයි රතාචාර්ය කියන්නේ ඌට. උන් ලනු අල්ලගෙන ඉන්න තේරෙනවා වෙයි අස්සයා කරන වැඩේ තමයි කෙරෙන්නේ උගෙන් වැඩක් වෙන්නේ මෙන්න මේ සමබරකම ඇඟෙම්ම එන්න මගේ වචන කියන බොක්කෙම්ම එන්න කාගෙන්වත් ණයට ගන්න බෑ කරලා කරලා කරලා මේ වීර්යයද දෙන්න ඕනේ සමාධියද දෙන්න ඕනේ කියලා මේක පිළිබඳව රත්තරන් වතුර දාන මනුස්සයගේ උපමා වගේ සරුවචනාංශේ පෙන්නනවා ටිකක් ඉහළට ගියාට පස්සේ මේක දැනගෙන දෙසරත් තුන්සරක් වැටිලා තල්ල කඩාගෙන තවත් කරගෙන යනවනම් බොජ්ජංග ධර්ම වලට යනකොට මුලින් තියෙන සම්මා සති නැත්නම් සති සම්බොජ්ජංගේ ධම්මවිචේ සම්බොජ්ජංගේ වීර්ය සම්බොජ්ජංගේ කියන එක පග්ගහ පැත්තට බරයි. ඊට පස්සේ පස්සද්ධියට පස්සේ සුඛය සමාධිය උපේක්ෂාව සමාධියට බරයි. ඒ නිසා දැන් තමන් ගාව තියෙන ගොඩක් පග්ඝාබර ගතිය නම් ඒක උපේක්ෂාව පොඩ්ඩක් දාලා සමාධිය පොඩ්ඩක් දාලා පස්ස සුඛේ පොඩ්ඩක් දාලා සම්බර කරන්න. ගෝ ගින්දර ඇවිල්ලා ගිනිපර වැඩි වෙනවා නම් ගිනි ලිපිලි ටික ඇදලා ගිනි දඹු වලින් තාපේ එන්න දීලා ගිනි පිඹින්න එපා. ගිනි පිඹොත් රත්තන පිච්චෙනවා වැඩි. ගින්දර මදි නම් දර දාන්න පිඹින්න. ඒක හරියට සති සම්බොජ්ජංගය ධම්මවිචේ සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය වගේ. ඉතින් මේ හතම කිරියොද්දක් වූ වෙන අම්මගාව හිද්දට දාන්න ඕන ටික අතේ ළඟ තියෙන්න eBay. කිරියොද්ද හදන ගමන් මේ ලුණු ටික, මේ කහ ටික, මේ ලුණු ටික, මේ උම්මලකට ටික, ඒක ඔක්කොම තිබුණොත් නව ටිකකින් හොදි ටිකක් හදා ගන්න පුළුවන්. එහෙම නැතුව මෙව්වා තිබුණ පළියට පදමෙන්නේ නැහැ. අපි හිතන සූප සාත්‍රයේ තියෙන විදිහට අරකින් හැන්දෙන් දෙකයි මේකෙන් හැන්දෙන් එකයි දාපුවම හරියයි කියලා. මොන්න ඉලපත දැනගත්තට හරියන්නේ නැහැ. පොඩ්ඩක් අඩු දෙය මදි වෙනකොට දාලා හදා ගන්න ඕනේ. ඒ උපමාව තමයි සරුවචන්සේ මෙතන පෙන්නන්නේ. නිසා මේ භාවනා කරන අය ගැන කිසිම දොස් කියන දෙයක් නැහැ. අඩුපාඩුවක් ඔයගොල්ලන්ගේ නැහැ. අදම දන්නේ මේකට මේ ටික දාන්න ඕනේ. දැන් මේකෙන් මේක ටිකක් දාන්න ඕනේ කියන එක දන්නේ නැතුව ඉතින් අහල පාල දින අයට ගොරෝ ගොරෝ රොප්පු වෙලා අරියාදු වෙලා දඟනවා මේ මේ හරියන්නේ නැහැ භාවනා හරියන්නේ නැහැ මට සතිය කැඩෙනවා මට සමාධිය කැඩෙනවා මට අරමුණ නැති වෙනවා මේ ඔක්කොම තියෙද්දි තමයි මේක සමබර භාවයේ ගැනීමේ ඒ සුවිශේෂී කලාව බුදුහාමුදුරු උගන්වන්නේ ඒක සිද්ධ වෙන්නේ උපචාර සමාධිය උපචාර අවස්ථාවේදී ඉතින් හැමදාම ඒ යෝගාවචරයට අනිත් දවසෙත් පටන් ගත්තට පස්සේ පටන් ගන්නකොට කෙලෙස් සහිත මනසකින් පටන් ගන්නනේ අර්පණ සමාජයකට යන්න ඉස්සලා එදත් උපචාර සමාජයේදී ඔය ටිකම ආය කරන්න ඕන. අනිද්දත් කරන්න ඕන. ඒක නිසා බෝකල් භාවනා කරුවයි කියලා කියන්නේ කොතනින්ද පිටපොට යන්න පුළුවන්නේ පිටකට ගියොත් කොයි යන්නේද මුරිච්චේත් අද කරන්න ඕනේ කියන එක තමන්ම දන්නවා. මේකටයි විමුක්තිය කියන්නේ. එයා එතකොට නිදහස්. එයා මේ අතනින් කැඩේ මෙතනින් කැඩේ කියන කැඩෙනවාමයි. සමබර විසම වෙනවමයි. විසම වුණාට පස්සේ කොයි පැත්තෙන්ද මුරිච්චිය තද කරන්න ඕන කොයි පැත්තෙන්ද බුරු කරන්න ඕන කියලා දන්නවනම් ඇත්තටම ඒක යාට ශිල්ප දක්වන්න හොඳ අවස්ථාවක් විතරයි. බය වෙන දෙයක්වත් දුකක්වත් කරදරයක්වත් නෙවෙයි. හැබැයි ආධුනික යෝගාවචරය මෝඩ වඩුවා ආයුධත් එක්ක පොර බදන්නා වගේ හැමදාම අධික සමාධිය නිසා හෝ අධික වීර්ය නිසා හෝ මේ විෂම බර භාවයට ඇති කරන පුදුමාකාර දුකක් විඳිනවා. ඉතින් ඒකයි නිදර්ශනයක් වශයෙන් පෙන්වන්නේ සරුවච්චන් වහන්සේගේ අවසාන පස්චිම භවික වුණත් ඒ දුෂ්කර ක්‍රියා කරන්න ඉස්සර කාලේ හුඟක් සුඛයට බරයි. දුෂ්කර ක්‍රියා පටන් ගත්ත පස්සේ හුඟක් දුකට බරයි. ඒ දෙක එකක්වත් අපි විඳලා නැහැ. ඒ දෙකම විඳලායි සරුවච්චන්සේ කියන්නේ මම උඹලා වෙනුවෙන් දුක් විඳලා තියෙනවා. මේ දෙක සමබර කිරීමේ වැඩේ තියෙන නිසා සුඛෝපභෝගීත්වයට බහින මනුස්සයා ඒ මනුස්සයා ඇත්තටම අත්ති කිලමතාන යෝග අදහස්කාරී. අත්කිලමතාණ යෝගයට බයින මනුස්සයා සුඛෝභෝගී මිනිසෙක්. මේ එකකවත් කෙලෙස් නැහැ. මේ දෙක සමබර කෙරුවොත් මධ්‍යම ප්‍රතිපදාව එකකට ඇදිච්ච ගමන් රෝධ සෞත් වෙච්ච වාහනයක යන කෙනා වගේ බකල් ගන්නවා. ඒ නිසා අපිට අත්කිලමතාණ යෝගයට බනින්නත් බෑ. කාමසුකල්ලිකාන්ට බනින්නත් බෑ. ඔය දෙකම අත්දකම නැති කෙනෙකුට මධ්‍යම ප්‍රතිපදාවට එන්නත් බෑ. ඒ නිසා ජීවිතේ ලැබෙන අත්දැකීම් වලින් තමයි අපි දැනගන්න ඕනේ මේ ටික කාමසුකල්ලිකාණ යෝගේ පැත්තේ ඒක පොත්වලින් දැනගෙන බෑ. ඒක මේ කවුරු කියපු දේ අහලා බෑ. ඒක තමයි විඳලම තියෙන්නේ. මේ ටික අත්තකිලමතාන යෝගේ ඒකත් මේ අල්ලපු ගෙද කට්ටිය අත්තකිලමතාන යෝග කරාට Tamanට වාසියක් නැහැ. Tamanම කරන්න ඕනේ. ඒ කර්මානුරූප කෙරෙනවා. ඒ නිසා අපි මේ තාක්කල් මේ භාවනා ජීවිතේ යම් දුකක් යම් සැපක් විතර තියෙනවා. ඒ තේරම හේතුඵල ධර්මයකට අනුවයි හිද්ද වෙලා තියෙන්නේ. මේ සමබර කරන්න හැටි. මේ වෙලාවේ දැන් වීර්යය අඩු වෙලා තියෙන කියලා බලලා ඒකට පග්ඝහ නිමිත්ත දෙනවා. ඒකට භාවනා ලෝකේ කියන්නේ ඇඟට නිදිමත ගතියක්, පාළු ගතියක්, තනි වෙච්ච ගතියක්, අසං අවිශ්වාස ගතියක් කියනවනම් මෙනෙහි කිරීම කරන්න. ආස්වාසේ ආස්වාසයෙන් මෙනෙහි කරන ප්‍රසවාසේ ප්‍රසවාසයෙන් මෙනෙහි කරන මෙනෙහි කරනකොට මා ආයෙත් අරක නිදිමත කැඩිලා නැගිටලා එනවා. ඒ වගේම Tamanට තේරෙනවා නම් දැන් මෙනෙහි කිරීම වැඩි. ඒක නිසා මේ සමාධියක් එන්නේ නැහැ කියලා මෙනෙහි නොකර බලාගෙන ඉන්න. කොතෙන්ද මෙනෙහි කළ යුතුද? කොතෙන්ද මෙනෙහි කිරීම නැතර කරන්න ඕනද කියලා මොනම පොතකවත් නැහැ. ඒක හොඳට කියතයි පෞද්ගලික ලක්ෂණ පේන තාක්කල් අපි මෙනෙහි කිරීම හරහා යන්ත්‍රය හසුරුවනවා. පොදු ලක්ෂණ පේන්න පටන් ගන්නකොටම, සන්තතිය පේන්න පටන් ගන්නකොටම අපි හිමීට බලනවා බබා නිින්ද යනකොට නැලවිලි අපි අඩු කරන අම්මා කෙනෙක් වගේ හ්ම් කියලා තට්ටු කරලා බබා දොයි කරන එකයි තියෙන්නේ. ඒ වෙලාවෙත් ගෝරනාඩු දීලා කෑ ගහන්න පටන් අරගත්තොත් ඔන්න බබෝ බලියනවා. ඔන්න බබන ළමයි අල්ලනවා කියලා බබා නැගිටිනවා. නිදාගෙන ඒ බබා නැගිටිනවා. ඊට බබාට සිද්ධ වෙයි අම්මට නැලවිලි කපි කියන්නේ. මොකද මේ අම්මට තේරෙන්නේ නැහැ බබෙක් නලවනකොට. ඒක නිසා ඒ අර තත්ත ජාතකනන් ධම්මානං අනතිවත්තනක් තේන කියන විදිහට එයින්ම නිපන් ධර්ම දෙක ගැටුමක් එන්නේ ඉඩ තියෙනවා සම්බර කරන්න ඕනේ වගේම පසුකාලීන ආචාර්යවරු පෙන්ලා තියෙනවා තදුපග විරිය වාහනට්ටේන සම්පහන්තනා කියලා. ඒ වෙලාවට වීරිය ටික ටික ටික ටික අඩු කරලා බලන්න. අඩු කරනකොට සතිය සමාධිය වැඩෙනවා නම් වීරිය නොකර මේ සති සමාධිය වැඩෙන්න ඉඩ දෙන එක බයිසිකල් බැදලා හොඳටම හුරු වෙච්ච මනුස්සය එක අතක් අතහැරලා පදින්න පුරුදු වෙනවා වගේ. අත් දෙකින්ම අල්ලගෙන පැදපු මනුස්සයා පටන් ගන්නකොට තනියතක් අතල්ලා අත්පදින්න ඉගෙන ගන්න යන්නත් එපා අහන්නත් එපා කරන්න බෑ. අත් දෙක නෙමෙයි තුනක් තිබ්බත් නැති පටන් ගන්නකොට. දේවතිය මල්ලගෙන තමයි පටන් අරගන්න. හොඳට හුරු වුණාට පස්සේ තමයි බලත හැකි එක අතක් අතහැරලා අත හිස්ස තියාගෙන එක අතකින් ගෙනියන්න. ඉතින් කවදා හරි හිතා ගන්න පුළුවන්ද අත් දෙකම අතහැරලා බදින්න පුළුවන් කියලා. බයිසිකලෙක ඇඟට ගන්නවා. ඇඟේ එහාට මෙහාට නමනකොට හරියට වලප්පන්න ගන්න පුළුවන්, නමා ගන්න පුළුවන්, ඕන තැනකින් දාගෙන යන්න පුළුවන්. ඉතින් හලාවත පැත්තේ මිනිස්සුયો උණගස් පහක් කරේ තියාගෙන ඒකාතකින් බීඩියකුත් බොනවා. බයිසිකලේ බ්‍රේක් නැහැ, මඩ් ගාඩ් නැහැ. අනේ ගිහිල්ලා ප්‍රධාන පාරෙන් හරවන හැටි බලන්න ඕන. මේ මේන් රෝඩ් එකෙන් ගිහිල්ලා හරවනකොට ඒක නිකන් කෝච්චියක් හරවනා වගේ ඌට වැරදුනොත් බැරිුණොත් ප්‍රධාන පාරදිගෝ යන්න හදනවා වෙන මොනව කරන්නේ අත් දෙකමත් අතහැරලා උණගත් පහක් අතේ තියාගෙන උණගහගේ කොක්කක් තියෙනවා පොල් කෙක්කක් තියෙනවා අරගෙන යනවා. පටන් ගන්න මනසකට ඒක කරන්න බෑ. ඒක නිසා භාවනා හරියාගෙන එනකොට එච්චර තටමඬ නරකයි. දැන් මේක yaadෙනව නම් යාට යන්න අරිනවා. හැබැයි අතේ කෙවිත තියාගෙන ඉන්න ඕනේ නම් මෙනෙහි කරන්න. ආන්නේ විදිහට තදුපග විරිය වාහනට එන ඒිට ගැළපෙන වීරිය ප්‍රමාණය දානවයි කියලා කියන්නේ බත්තලිය ඉදීගෙන එනකොට ගින්දර ඇදලා හැතපෙන්න අරිනවයි කියලා එකක් කරනවානේ. ලිප්ප උඩම බත් එක තියලා ওই සුරු සුරු සුරු ගාලා හැතපෙන්න ගන්නවා කියලා. ඉතින් අර තද්ද වීර්යවන්තයාට තද්ද දුතාංග රකින්න එකට හැතපෙන්න දෙන්නේ ආ පුළුවන් තරම් ගින්දර දාන. ඉතින් බත දංකුඩ වෙනවා. බතේනි බතේ උණුසුමට බත හැතපෙන්න දෙන්න ඕන. ඒක තමයි රත්තරන් වතුර දාන මිනිස්සයා ගානට රත්තරන් රත් වුණාට පස්සේ එයා දැනගන්නවා එයාගේ උපේක්ෂාවෙන් ආ දැන් ඇති. එයා ගොඩ ගත්ත අරගත්ත පස්සේ වතුර ටිකක් දාලා ඒක සුද්ධ කරලා ආයෙසරය රත්තරන් ඕනරට නිමෙන්ඩි ඉස්සලා ආයෙ වතුර ගින්නේ දාන. මෙන්න මේකේ වතුර ගින්නේ දෙක දාන එක හොඳ වටිනකමක් තියෙනවා. ඒ මොකද පිස්සන්න භාවනා කරන්න බෑ. පිස්සෙක් භාවනා කරන්න ගියොත් ඔය උපචාර අවස්ථාවට එනකොට හොඳටම පිස්සු ඩබල් එක වෙනවා. හොඳ පිස්සු හැදෙනවා. පිස්සු හොඳ එක හැදෙනවා. ඒ නිසා මේ බුද්ධ ආගමත් එක්ක පිස්සන්ට chance එකක් නැහැ. ඕන වෙන ආගමක ඉන්න හරියක් ඉන්නේ පිස්සෝ. ඒකට මේ ළඟදී ලියවිච්ච පොතක ලියලා තියෙනවා. ඒ පුතා මා දලයි ලාමතුම ළඟ පැවිදි වෙලා මැතිව් කියලා වෙන නම දැන් තියෙන්නේ එයා තමයි දලලාම පිටරට යනකොට ප්‍රංශ භාෂාවට පරිවර්තනය කළා. එයාගේ තාත්තා ග්‍රීක ෆිලොසොෆර් කෙනෙක් නැත්නම් දාර්ශනිකයෙක් දෙන්න දෙන්න එකතු වෙලා පුතයි තාත්තයි දෙන්න සංවාදයක් කරනවා. පුතා හැමදාමත් බුද්ධ ආගමේ තාත්තා හැමදාමත් ග්‍රීක ආගමේ. ඉතින් ඒක ලියලා පොත ඉවර වුණාට ඉවර වෙන ඉස්සෙල්ලා පුතා කියනවා තාත්තට තාත්තා කතෝලික ආගමේ. පුතත් ඉස්සෙල්ලා එහෙම තමයි. කියනවා මං තාත්තා දන්නවද මේ අපේ ආගමේ ඉන්න සාන්තුරු 150ක් පිස්සෝ 150ක් සමත භාවනා කරපු කට්ටිය. ප්‍රසිද්ධිය කියන්නේ. බුදු පිස්සන්ට තැහෙන්න මැජික් කරතයි. ওই මැජික් කරන උග දෙනකොට පිස්සු. ඉතින් අපිට පිස්සු නැති උනොත් අපිට වෙන්නේ පිස්සුවත් මැජික් එකක් වගේ තමයි. ඉතින් මේ මිනිස්සු ඉන්ද්‍රජාල කරලා පෙන්නනවා. ඉතින් අපි හිතනවා මේ ස්ථාල හිතේ දියුණුවකින් කරන්න ගන්නේ නැහැ. ඔළුව මේ ඔළුව නරක වෙච්ච මිනිස්සු. ඒ නිසා මේ උපචාර මට්ටමේදී මේ වීර්ය අවශ්‍ය ප්‍රමාණයට අඩු කරලා භාවනා ඉදිරියට ගෙනියන ගමන් සමාධිය සහ වීර්ය සමබර කරනවා කියන්නේ සෑහෙන කායික ශක්තියක් කායික සෞඛ්‍යයක් අවශ්‍යයි සෑහෙන මානසික සෞඛ්‍යයක් අවශ්‍යයි ඒ නිසා මේ බුද්ධ ආගමේ පිස්සු කෙලින්න බෑ විහිළු කරන්න බෑ විහිළු කරන කෙනාට අඩු ගන්න උපචාර සමාධියටවත් යන්න බෑ යනකොට ඔය කොයි එක පැත්තකින් හරි කරප්පන් එන්න පටන් ගන්නවා කොහෙන් හරි හීන් දාඩි දාන්න පටන් ගන්නවා කොහෙන් හරි වක්කාර වෙන්න පටන් ගන්නවා ඒ කියන්නේ මෙතන මේ සමබර භාවය ගන්න බෑ ඒ නිසා මේ සමබර භාවය කියන්නේ මොලේ වම් පැත්තයි දකුණු පැත්තයි දෙකම දැන් සමව ක්‍රියා කරන්න පටන් ගන්නවා අපි පග්ගහ වීර්ය පැත්තට යන්න ගියාම වෙන්නේ වම් පැත්ත වේගෙන් වැඩ කරනවා දකුණට නැගිටින්න දෙන්නේ නැහැ සමතේට යනකොට වෙන්නේ දකුණු පැත්ත වැඩ කරනවා වම ڇප්ප කරන තලනවා. මේ දෙකම සමබර කෙරුවොත් අපි අපි ඕනම කෙනෙක් ඇතුළේ බුදුන් ජීවත් වෙනවා. අපි මොලේ ඇතුළේ හොඳටම බුදුන් ජීවත් වෙනවා දෙන්න දෙන්නේ නැත්තේ මොකද? නැගිටපු එකන අනික් එකන ڇප්ප කරනවා. තන්නේ අධිරාජ්‍යවාදයක් තියෙනවා. අපි වාදයට තර්කයට ගියොත් ප්‍රත්‍යක්ෂය යටපත් වෙනවා. ප්‍රත්‍යක්ෂය නැගිට්ටොත් වාද තර්කයටපත් වෙනවා. මේ දෙකට සමබරව නැගිටින්න දුන්නොත් උප්පත්ති හැම මිනිස්සෙකටම නිවන් දැකලා තියෙනවා. නමුත් මේ මිනිසා දන්නේ නැහැ. එයා හිතන් දෙන්නේ නිවන් දකින්න සෑහෙන දුක් විඳින්න ඕනේ, සෑහෙන දඟලන්න ඕනේ කියලා. එයා උපයන්න හදන. ඇත්තටම උපයන්න දෙයක් මේක නෑ. තියෙන උපයපුදී සමබර කරලා අරසා කරන එකයි. නිසා භාවනා කරගෙන යනකොට ලැබෙන ඒ සමාධිය හෝ වීර්ය වගේ ධර්ම මේ අත්දකපු නැති එක්කෙනෙක්වත් නැහැ මෙවැනි මෙවැනි ස්පර්ශ දෙක. මුලින්ම සමබර කරගන්න දන්නේ නැති නිසා බුදුජානනාථේ කරුණාවෙන් බණ කියනවා කියලා කියනවා ඒ ධර්ම වැඩිගෙන එනකොට ඒවා පදම ගන්න එක එකලස ලබා ගැනීම රත්තරන් මිනිස්සයා රත්තරන් වතුරේ දාන මිනිස්සයා ගින්නෙත් දාලා වතුරෙත් දාලා රත්තරනේ තියනට පිට පොත්ත පිට කච්චල පිට කහට ඒ බොහොම ඇංගස්ට්‍රම් එකක විතර තට්ටුවක් ඕකේ තියෙන්නේ. ඇතුලේ තියෙන රත්තරන් කොහමදත් රත්තරන්. අර පිට කට්ටේ කපන්න ඕනේ ආභරණේ තුවාල කරගන්න. ඒ නිසා කම්මාරෝ රජදස්සේව නිද්ද මේ මල මත්තරෝ. එයායි කපන්නේ කොහොමද? තෝක තෝකං කනේ කනේ ටිකෙන් ටික ටිකෙන් ටික කව කව යනවා. ඒ නිසා ඒකට උපකාර වෙන විදිහට නැත්නම් ඒකට උද්ෘත වෙන විදිහට දරුවචනාංශයේ අංගුත්තර නිකායෙම <coughs> ඒකක නිපාතේ සඳහන් කරලා තියෙනවා පබස්තර මිදම් බික්ක වේ චිත්තං ආගාන්තකේ උපක්කලිට්ඨේ උපක්කලිට්ඨං තං අසුතෝතෝ පුතු ජනෝන අපජානාති තස්ස අසුතව තස්ස පුතජනස්ස සමාධි භාවනා නත්ථීති වදාමි මානි මේ ඔක්කොගෙම හිත ප්‍රබාසරයි මේ ගෑනු හිත, පිරිමි හිත, පැවිදි හිත, උපවිදි වෙච්ච හිත, තම්බි හිත, ක්‍රිස්තියානි හිත එව්ව නැහැ. උපති හැම මිනිස්සෙකම හිත ප්‍රභාස්වරයි. ආගන්තුකේ උපක්කලිට්ටේ උපක්කලිට්ටන් අර උපාතකම්ම කෙනෙක් ගොඩක් කල් පළඳපු රත්තරන් බාණ්ඩයක වගේ පිට මඩ කට්ටයක් තියෙනවා. කච්චලයක් තියෙනවා. තෙල් කුණක් තියෙනවා. මේක අසෘතවත් පුතුජණිය දන්නේ නැහැ. බනනාහපිනිය දන්නේ නිසා යා මුළු එකම දකින්නේ කච්චලයක් විදියට. ඉතින් අනුන්ගේ හිත දකින්නෙත් කච්චලයක් විදියට. එයා දන්නේ මේ පිටකට්ටේ විතරයි ප්‍රශ්න තියෙන්නේ කියලා. එවැනි හිතන කෙනෙකුට කද්දාවත් භවනා හරියන්නේ නැහැ කියලා බුදුහාමුදුරු කියනවා. මෙවැනි වැරදි අදහසකින් බලන කෙනාට අනේ මං වගේ කාලකන්ණියේ අල්ලපු ගෙදර මිනිහා නම් ෂෝක් එකට ඉන්නව නැද්ද කියලා විතරක් අපි මෙච්චර දන් දෙනවා තාමත් බලපංකෝ අපේ වහලේ තිබෙනවනේ කියලා. ඉතින් ඒ බලන එකාට බුදුන් දකින්නත් බෑ ධර්මයක් නැහැ. ඌ විසින්ම පිටකට්ටේ විතරයි දකින්නේ. ඒකලියල බුදුරජාණන්සේ ඒකට යට සූත්‍රය එතනම ලියනවා අර විදිහටම පබස්සර මිදම්බිකේ චිත්තං ආගන්තුකේ උපක්කලිටේ උපක්කලිට මහණි හැම කෙනාගේම හිත ප්‍රබස්සරයි මේ පිටින් වැටිච්ච කච්චලයක් තියෙනවා පිටින් වැටිච්ච මඩ කහටක් තියෙනවා පිටින් වැටිච්ච තෙල් කුණක් තියෙනවා සුතවතු අරිය ශාවකෝ තංජානාති සුතවත් අරිය ශාවකයා දන්නා මේ පිටකට්ට විතරයි තියෙන්නේ ඇතුලේ දඹරතරන් තියෙන්නේ ඉතින් ආ බලන්නේ භවනා කරන හැකි සංඥාවේ. නොහැකි ක්‍රමෙන්වත් මට බෑ කියලාවත් දසපාරමිතා පිරලා නැහැ කියලාවත් ත්‍රි හේතුක ප්‍රතිසන්දි ලැබලා නැහැ කියලාවත් නැති බැරි කතා නැහැ. ඒක නා කරන භවනා හරිනවා. තස්ස සුතෝතෝ පුතඥාස සමාධි භාවනා අත්ථීති වදාමි. එයාට භාවනා හරියන මොකද දන්නා මේ වෙලාවේ මේ තෙල් කුණු ටිකක් තිබුණට ඇතුලේ දඹ රත්තරන් ඉන්නේ මේක විසි කරන්න නරකයිනේ. නිසා ඒක වෙලාවට අපේ හිත සම්පූර්ණයෙන් කාමයට නතු වෙනවා. ඒක වෙලාවට සම්පූර්ණයෙන් ද්වේෂෙන් නතු වෙනවා. ඒකට සම්පූර්ණයෙන් සතිය හිටිනවා. ඒකට සම්පූර්ණයෙන් සමාධිය හිටිනවා. මෙවුවා මේ පිටින් ගෑවිච්ච පොඩි පොඩි කුණු කට්ටල විතරයි. මනුස්ස හිත මනුස්ස හිතම තමයි. කොච්චර සමාධිකාටපත් උනත් ඊගා චිත්තක්ෂණේ ආය රාගෙ එන්න පුළුවන්. කොච්චර රාගය ආවත් ඊගා චිත්තක්ෂණේ ආය සමාධිගත වෙන්න පුළුවන්. ওই රාගෙ ස්ථිර එකක් නෙවෙයි. ඒක ආපු වෙලාවෙ පිටුර නැවෙවට නටවෙවට ඕකේ ඉන්නේ යණ්ඩා. ඔය සමාධිය ආවත් ඕකේ ස්ථිර ගන්න නෙවෙයි. ඒ පරිසරයේදී ඒක එහෙමයි. ඒක නැතුණා පස්සේ නැති වෙනවා. ඒ නිසා කොයි එක ආවත් මම භාවන අතාරින්නේ නැහැ. මම නිතිපතා පරියංක භාවනා කරන සමාධියට අනුග්‍රහ පිණිස, ශක්මන් භාවනා කරන පග්ඝහ වීරයට අනුග්‍රහ පිණිස. ඒ නිසා කොච්චර සමාධිය හරි ගියත් මම අවශ්‍ය වෙලාවට සක්මන් පරියංක භාවනා කරනවා. අවශ්‍යලාට සක්මන් කරනවා කියලා මේක සමබර වෙන තෙක් මට මේ තියෙන දේ ගොනු කරගන්න පුළුවන් වෙන තෙක් එහෙම නැත්නම් ඒ එකලස ගන්න පුළුවන් වෙන තෙක් මම අතාරින්නේ නැහැ ඒකේනා ඒකාන්තෙම දින්නවා දේශනා ඉවර වෙන්න ඉස්සලා මෙහෙම කියත හැකියි අද භාවනා ගැන ගොඩාක් පොත් ලියලා තියෙන කට්ටිය ඔය බාගෙට තම්බිච්ච අලයක් කාලා අතරම කඩාගත්ත කට්ටිය තමයි පොත් ලියන්නේ. ඒ මිනිස්සු Taman දන්න ටික ඔප්නම් වල ලිව්වට ඒ බාගෙට තැම්බෙච්ච අලිය කාපමණසුන්ගෙත් බඩනරක් වෙනවා. සම්පූර්ණ කර කටිය පොත් ලියන්න යන්නේ ලියන්න දෙයක් නැහැ. මොකද මේවා කියලා දෙන්න පුළුවන් දේවල් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ මේවා දේශනා කළ බව හැබෑව. අපේ මහරහතන් වහන්සේලා මේවා කටපාඩම් කරලා ගෙනා බව හැබෑව. ඒවත් පොත් බව හැබෑව. තවත් ඕගොල්ලෝ දැකලා තියනවාද? මිච්ඡර වටිනා වටිනා ග්‍රන්ථ රාශියක් වෙන ත්‍රිපිටකේ හිමිකම් ඇවිරිලා නැහැයි කියන එක. ඒක ප්‍රජාවට දීලා තියෙන. ඒක මානවයද. ඕනෙම කුණුහරප පොතක තියෙනවා හිමිකම් ඇවිරිණි මොනම හේතුකින්වත් මේක කොපි කරන්න එපා. ඉලෙක්ට්‍රොනික ක්‍රමයට පාර්ථික වශයෙන් කොපි කරුවොත් අච්චු කරනවා උසාවියේ ප්‍රකාරයකේ. ඒ තේරම තණ්හාවට මානෙට දික්කියට යට වෙච්ච ඉුවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ සාවිශාල ගම්බීර ධර්මයක් දේශනා කළ කවදාකවත් නැහැ. මේක අසෝලාගේ බුද්ධියට සින්න වෙලා තියෙනවා. කිසි කෙනෙක් මේක අල්ලන්න එපයි කියලා නැහැ. නිසා මේවට පොත් කියන්න බෑ. වට කියන්නේ ග්‍රන්ථ රතන. අපි කියන්නේ පොත් වහන්සේ කියලා. ඒ වෙනුවට අනික් පොත් ඔක්කොගෙම තියෙනවා අල්ලන්න එපා. කොපි කෙරුවොත් දඩ. නිසා මේකේ තියෙන වෙනස දැනගෙන යම් කිසි කෙනෙක් මේක මේ මල පන්න ගත්තොත් මේ ඉර පන්න ගත්තොත් මේ කට්ටේ පන්න ගත්තොත් එයාට තේරෙනවා මේක මොන තරම් තරුණ කාලේ හැකි වේලාවක පුළුවන් ඉන්ද්‍රිය ශක්තිය තියාගෙන කරගන්න ඕන දෙයක්ද මරණ මොහොතේ මේව කරන්න බෑ. ලෙඩ වුණාට පස්සේ වේදනට මට්ටමේ කරන්නත් බෑ. හොඳටම වයසට ගියාම කරන්නත් බෑ. ඒ නිසා පුළුවන් කාලේ මේ ටික කරගන්නවා නම් ඒ මනුස්සයා ඒ මනුස්සයාගේ ජීවිතයට කරන ලොකුම අනුග්‍රහය. එහෙම නැත්නම් හිතසුව. එහෙම නැත්නම් අත්ත කුසලයේ. එහෙම නැත්නම් අත්ත සිද්ධිය කියලා කියතෑගේ. නම් ප්‍රශ්න වෙලා තියෙන්නේ හයිය හතේ තියෙන ලැපෙන් කෙලිනවනේ. වෙලා නැහනේ. ඔක්කොම කරලා 60 පිටලා හොට බිම යනකොට තමයි ඔන්න තද වෙලා දුවගෙන යනවා මේ රිට්‍රීට් එකට ඊගාව එකට දෙකටම ඉන්න බැරිද? තටවන්න පටන් ගන්නවා. එතකොට පෙට්‍රෝල් ඉවරයි. එතකොට බැටරිය charge එක discharge වෙලා ඒ උනත් ඉගෙන ගත්තොත් අහකයක් නැහැ. ඉගෙන ගත්තොත් අහකයක් නැහැ. මේක දිගට දිගට කරපු කරන්න ඇති අපි ගිය සංසාරෙත් ගිය ජීවිතවල නැත්තම් මෙහෙම එන්නේ හිතෙන්නේ නැහැ. ඒත් කරලා මේ වගේ පැන්නුම තියෙන තැන අපිට අහුවෙන්න නැතුව ඇති. ඒ නිසා අපි මේ සැරෙත් ඒ විදිහටම කරනවා ලෑස්ති වෙලා යනවා. ගිහිල්ලා බලනවා මේ විදිහට පොදු ලක්ෂණේ මතුවේගෙන එනකොට අපිට කොච්චරක් සීරු මාරු කරගෙන වීරියට වැටෙන්න දෙන්නෙත් නැතුව සමාධියට වැටෙන්න දෙන්නෙත් නැතුව මැදමාවත ඒ කියන්නේ යුගල ධර්ම දෙකේ අතිරික්තයක් වෙන්න දෙන්නේ නැතුව පවත්වාගෙන යන්න පුළුවන් නම් ඒ ජීවිතයේ තමයි හොඳම පරිපාලකයයි කියලා කියන්නේ. මැනේජ්මන්ට් ටෙක්නික් කියලා කියන්නේ ඔන්න ඕක. අපිට වැඩ කරන්න ඕනේ අපිට වැඩ කරන මිනිස්සු අතර ඒ සමவாயයක් අවශ්‍ය කරන්නේ. අපිට කරත්තේ අදින්න අස්සෙ ඕනේ නැහැ. අස්සෝ ඉන්නවා. අස්සෝ සම වායක් කරන්නයි ඕනලා. ඒ නිසා බුදුජානන්සේ කිසිම කෙනෙක්ගේ මිනිස්සෙගේ අඩුවක් දකින්නේ නැහැ. දකින්නේ විෂම බර භාවයක්. ගැළපෙන්නේ නැති ගතියක්. ඒ ගැළපොම ලබා දෙන්නයි මේ හැම උපක්‍රමයක්ම කියලා දෙන්නේ. ඒ නිසා කවුරු හරි හිතනවා නම් අරයට නිවන් දකින්න බෑ නැත්නම් මට බෑ අරයට පුළුවන් මට පුළුවන් කියලා ඒ කිසිම කෙනෙක් ඒ ධර්මයේ බුදුජානන්සේ පෙන්වන මේ දුර්ලභෝ manussත්ත්ව ප්‍රතිලාභෝ කියන එක දන්නේ නැහැ. අපිට මේ ලැබිලා තියෙන මනුස්සාත ඉතාමත්ම දුර්ලභ දෙයක්. ඒකේ මේ දේවල් සම්බර කිරීමේ සඳහා ඉතාමත්ම නිවිච්ච මනසක් ඕන. කලබල වෙලා කොරස් කටේවත් අද්දා ගන්න බෑ දඟලන මනසකින් බෑ. ඒ නිසා මුල් මුල් කරනවා හරියට කොරස් කටේවත් අද්දා ගන්න බැරුව දඟලන වෙලාවල් තමයි. ඒත් ඒ අනුව තමයි අපි ඉස්සරහට ගිහිල්ලා තේරුම් අරගන්නේ සමබර කිරීමේ කලාව කලපුරුද්ද අහපුරුද්ද දගපුරුද්ද ඇති කෙනෙක්ගෙන් තමයි ගන්න තියෙන්නේ. එහෙම නැතුව කරන්න බෑ. ඒක නිසා අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕන මේක උකහා ගන්න. ඒ වගේම බරපතල යුතුයකමක් තියෙනවා. අපි මැරෙන්න ඉස්සෙල්ලා තවත් කාට හරි මේක පොඩ්ඩක් කියලා දෙන්න එපා. නැත්තම් අවුරුදු 2600ක් ආපු මේ પરම්පරාව නිකම්ම නිමි પરම්පරාවක් වෙනවා. ඒ නිසා මේ ඉගෙන ගන්න එක පුද්ගලිකම දෙයක්ුත් නෙවෙයි. ඔක පේන්නේ නම් ආත්මార్థකාමී වැඩක් කියලා. නමුත් ඉගෙනගෙන ඉවරලා තව කෙනෙකුට දෙනකොට ඒකේ පුදුමාකාර වටිනාකමක් තියෙන නිසා ඉච්ඡරම ආත්මార్థකාමී නෑ. ඒ නිසා මේ මල පනින තැන, ඉරිපැන්නුම තියෙන තැන, දිසා මාරු වෙන තැන හොඳට සැලකිල්ලෙන් යන්න ඒක වඩා වැදගත් වෙන්නේ භාවනා හරියන මනුස්සයාට. ඒකේ තියෙන තීර්ණාත්මක ගතිය තියෙන භාවනා හරියන කෙනාට. ඒ නිසා හරියන කෙනා දැනගන්න ඕනේ වගකීමක්, ධූරයක්, භාරයක් මගේ ඔළුවට එන්න හදන්නේ. මම ඒකට ගැළපෙන තාලෙට මේකට යන්න ඕනේ කියන එක ලොකු ස්වාමීන් වහන්සේ කිව්වේ භාවනාවට ලෑස්ති වෙලා යන්න. අප අනපේක්ෂිතව යන්න එපා. අපි ඉස්සෙල්ලා ඉස්සෙල්ලානේ අනපේක්ෂිතව වාසි ලෑස්තිලා ගියාට පස්සේ ඒක අපිට ඉෂදී වැක්කිරීමක් වෙනවා. අපිට ආඩ්‍ය භාවයක් වෙනවා. ඒක තෙදක් වෙනවා. ඒක නියෝජනයක් වෙනවා. අනේ ඒ හරහා තමයි අපි ළඟ තියෙන ධර්ම ගොනු කර ගැනීම හරහා තමයි අපි මේ ආශ්චර්යවත් දේ කරන්නේ. ඒ නිසා අද ධර්ම දේශනාවත් යෙදී සැදී පැහැදී කටයුතු කරන මේ පිරිසට ධෛර්ය පිණිස හේතු ආසනාවක් වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා. ශිර දිනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.